අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ගොඩක් හඳුනන දීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. වෙන අදාළ අවශ්‍යතාවයක් තියෙනවා නම් අවස්ථානුකූලව අපි සභාවට කරුණාවෙන් ආරාධනා කරන ගමන් අපි ඍජු මත ඇවිල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවස්ථරයි හඳුරන්නේ ගෞණ්‍ය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය වූ විට කකුල වල වේදනාවට සිහිය ගිය කල වරින් වර නැවතත් ආනාපානයට සිත යොමු කළද වේදනාව යටපත් කරගත නොහැකි වූ විටක සතියේ නිර්යාවට විනව වෙනස් කිරීම සිදු කර නැවත සිහියෙන්ම ආනාපාන යෙදීම අවතක්ද මේ පිළිබඳ යම් කරුණක් ධර්මදේශනාවේදී කියුණා මතකයි. නමුත් මේ පැහැදිලි කළ දිය හැකි නම් ඔබ වහන්සේට බොහෝ කෘතඥ වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවායි පතමි. අතර මේක පිළිබඳව ගොඩාක් අවස්ථාවල ගොඩාක් යුක්ත සාකච්ඡා කළා තියෙනවා. මේක පිළිබඳව මට දැනගන්න තියෙන මේ විදිහට කකුල වේදනාව නිසා කකුල පිළියම් කරලා නැවත ගත්තට පස්සේ ආනාපානෙ වැටෙන්නේ කොහොමද කියන එක කියන්න පුළුවන් නම් අර තිබුණ විදිහටම වැටෙනවා ඊට වඩා හොඳින් වැටෙනවද නැත්නම් එච්චර හොඳට වැටෙන්නේ නැද්ද එතකොට ආස්වාස් ප්‍රසවාස වෙන් කළ බලන්න පුළුවන් ද ආදි වශයෙන් තොරතුරු ඇතුළු කරන්නේ නැතුව මේ විග්‍රහ කරන්න අමාරු වෙන නිසා ප්‍රශ්න කරු ඉදිරිපත් කරනවා නම් සද්දයක් හෝ වේදනාවක් හෝ හිතවිල්ලක් නිසා මූල කර්මස්ථාන හිත පිට ගිහිල්ලා ඒකට මොන හරි ක්‍රමයකින් නැවත ගත්තට පස්සේ ඒ මූල කර්මස්ථානේ තමයි වැටෙන්නේ කොහොමද? මේ බාධාකින් තොරව කරදරකින් තොරව මූල කර්මස්ථාන ගන්න පුළුවන්ද කියන තොරතුරු මේකේ නැහැ. ඒ නිසා ඒ ටික කියනවා නම් මේ අර මූල ධර්ම කියලා දෙනවට වඩා මේ හරහාම මේ දීලා තියෙන තොරතුරු හරහාම අත්දැකීම් තහවුරු කර ගන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම අවශ්‍ය නම් කරුණාකරලා ඒ ටික සභාවට ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටින ප්‍රශ්න ඉදිරිපත් කරපු කෙනා. ඒ මෙච්චරම වැදගත් නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. ගෞණීය ස්වාමින් වහන්සේ සක්මණේදී ඊටමත් හොඳින් සිත ඒකාග්‍ර වේ. එහෙත් හොඳින් සක්මන් කර පරයන්කට වාඩි වූ විට මා මෙතන ඉන්වායයි දැනේ. එහෙත් සුළු මොහොතකින් සාමාන්‍ය ජීවිතයේදී කිසි කලකින් ලෙසකින්වත් නොසිතන ආකාරයේ සිතවිලි නොකඩවා ගලාගෙන එයි. එබඳු අවස්ථාවල එය ඉවත් කර ගැනීමට කල යුත්තේ කුමක්ද? අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ ඇත්තටම භාවනාවේදී කරන්න දෙන්නේ හිතවිලි හරහා බලන එක. නැත්නම් ඒ හිතවිලි වල මුලමඳාක බලන එක මිසක ඉවත් කරන්න යෑමෙන්ම භාවනාව අලුත් ඇඹුල් වෙනවා. භාවනාව කරදරයකටපත් වෙනවා. ඒ කියන්නේ හිතවිලි ආවේ ආරාධනාවකින් නෙවෙයි නං හිතවිලි ආවේ චේතනාවකින් නෙවෙයි නම් හිතවිලි ආවේ සචේතනිකව නෙවෙයි නම් සංස්කාරිකව නෙවෙයි නම් ඇයි මේ ඌ එලවන්න ගිහිලා කෙලෙස් ඇති කරගන්නේ අනාරාධිතව ආපු කෙලෙස් අනාරාධිතව ආපු කරදරයක් එලවන්න කියලා කරදර අරගෙන කෙලෙස් ඇති කරනවා මේ නිසා අනාරාධිතව ආන අනාරාධිතව යන්න කියන්නේ තමන්ගේ ආරාධිතමුත් ඉන්නවා ඉතින් ඒ නිසා ඌව තමයි අපි මේ කම්ඨාන් සුද්ධ කිරීමෙන් පිරිසුදු කරගන්න ඕනේ ඌ අයින් කරන්න හදනවා කියනකොටම වනස්හිතවිල්ලක් ඇවිල්ලා ඒවා ව්‍යාපාද හිතවිලි, විහිංසා සිතවිලි. ඒ විනුවට ඒ අනාරාජිතව ආපු කෙනාගෙන් හිත කරදර ගන්න නැතුව එක්කෝ ඒක දිහා බලනවා හිතවිලි දිහා නැත්නම් හිතවිලි අතරින් හිතවිලි විනිවිදලා ආසස් ප්‍රසස්සේ බලන්න බැරිද කියලා බලනවා. නැත්නම් ඉස්සර ප්‍රශ්න කියන විදිහට ඒක වුණාට පස්සේ ආය ආනපානෙට නැත්නම් මූල කර්මස්ථාන ගන්න බැරිද කියලා බලනවා. මිස මේ අනාරාජිතව ආපු ආයකට ආයත එක හැප්පෙන්න ගිහිල්ලා ඔට්ටු වෙන්න ගිහිල්ලා අනවශ්‍ය කෙලෙස් ඇති කර ගැනීමක් කෙරෙන්න ඕනේ නැහැ. අනේ ඒ දෘෂ්ටිය ඒ ඒ පිරිසුදු කර ගැනීම හදා ගන්න ඕනේ මෙතන. ඒක කෙරුවට පස්සේ හිතවිලි ආවයි කියලා gadu වෙනින්න දෙයක්, හිත පීඩා ගන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් ඒක නොගෙන සිටීමේ දක්ෂකම තමයි භාවනා කරනවා කියන්නේ. ඉතින් ඒ නිසා එනේන හිතවිල්ලේ කෙලෙස් උපදවන්න ඕන කමක් නැහැ. බලන්න හිතවිලි තියෙද්දිම ආනපනේ බලන්න පුළුවන්ද නැත්නම් හිතවිලි දිහා බලන්න. මේ හිතවිල්ල මෙහෙමයි මුල, මෙහෙමයි මැද, මෙහෙමයි අග කියලා බලන වෙනුවට හිතවිල්ලත් එක්ක අයින් කරන්න උත්සාහ කරන්න ගත්තොත් අනවශ්‍ය ඔට්ටු වීමක්, උරුට්ටු වීමක් වෙලා කෙලස් වෙනවා. එතකොට යටිහිතේ තියෙන ද්වේෂය. ඒ නිසා දෝසානුසය වැඩෙනවා. ඒක දකින්න කොහොමඩක්වත් අමාරුයි. ඒ නිසා බලන්න නහර පුප්ප ගන්න නැතුව, කේන්ති ගන්නේ නැතුව ඒ දේ දිහා මඳහත් ඉතින් බලන්න පුරුදු වෙන එක තමයි දැන් අපි ඉන්නේ රිට්‍රීට් එකේ දවස් 3-4ක් ගිහිල්ලානේ මම හිතනවා එතකොට ඒක එච්චර බරපතල අභ්‍යාසයක් බරපතල අභියෝගයක් වෙන එකක් නෑයි කියලා. අවස්ථරයි ස්වාමින් වහන්සේ යම් කෙනෙකු ආනාපාන සති භාවනාවේ සිත පීටුවාගෙන යන විට එනම් සිත සමාධිගත වූ විට එයින් ඊළඟ පියවරට එළඹීම එනම් විදර්ශනාවට පතිත වීම දැනගන්නේ කෙසේද? අපිට මේ තරම් දැනීම ලබා දුන්නාට ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන ගමන් මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. කොහොමද දැනටම විපස්සනාවේ ඉන්නවා නම් දැන් මිනිසෙක් කියනවා මාළුවෙක් අහනවා ජල විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්ගෙන් අනේ වතුර කියන එක මට කියලා දෙන්නේ කියලා. ඉතින් මාළුවට කොහොමද කියලා දෙන්නේ? උපදිලා තිනෙත් වතුරේ ඉන්නෙත් වතුරේ කොට ගත්ත ගම මාළුවට උගන්වන්න ගියම ඌ මැරෙනවා. ඉතින් මේ විපස්සනා වෙනන් ඉන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ? දන්නේ නැහැ අපි දන්නේ නැහැ විදර්ශනාවේද නැද්ද කියලා. නමුත් එහෙම එකක් මොකටද මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ? ආනාපානෙ ඉන්න පුළුවන් නම් අපි ආනාපානෙ සරණ ගිහිලා ඒකේ කටයුත්ත වෙනවා නම් මොකටද මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඔළුවේ දාගන්නේ? ඉනි වෙනුවට නම් කියත හැකි මට ආනාපාන දිහා බලනකොට පේන්නේ මෙහෙමයි. මේ මේ ටික පේනවා කියලා නම් අන්න ඒක නම් තොරතුරක් වෙන්න පුළුවන්. මේ යන්න හදන්නේ හිත එකලස් වෙන පැත්තටද ත්‍රිලක්ෂණය දකින්න පැත්තරද කියලා. ඒක හැම වෙලාවෙම වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ කවුදෝ හැම වෙලාවෙම හිතාන ඉන්නවා මේ කෙල්ලෙක් ලොකු වෙනවා වගේ මේ විපස්සනාට නංවන්න ඕනයි කියලා. ඒක යෝගාචර තියෙන පරපතල වැඩක් කියලා. ඉතින් මම හැම වෙලාවෙම මේ ප්‍රශ්නේ ආපුවාම මතක් කරන දෙයක් තමයි ඔය තායිලන්ත හිටපු අචාන් චා ස්වාමීන් වහන්සේ කවදාකවත් වෙනසක් දැක්කේ නැහැ. ඒ ජාන්ස් කිව්වේ සත්‍ය වඩන්නේ ඒකට ඔක්කොම වෙනවා. ඒකට සමත භාවනාව විදර්ශනා භාවනාව කියන ප්‍රශ්නයක් තිබුණෙම නැහැ. ලෝකේ තැහැගෙන ජනප්‍රිය හාමුදුරු කෙනෙක්. මොකද ප්‍රශ්න නැහැ. අපි කරන්න හදන්නේ කොහේන් හරි නැති ප්‍රශ්නයක් ඔලුවට දාගෙන අදාළත් නැති තමන්ගේ විශේෂයට ගැලපෙන්නේ නැති එකක් අවුල් කරගන්න. දැන් අවුල අවුල නැහැ කියලා කියන බෑ අවුලක් ඇති. දැන් මේ වගේ කෙනෙකුට කියන්නේ මම දැන් ඉන්නේ විපස්සනා. ඉතින් දැන් මොකද්ද ප්‍රශ්නේ? මාළුවෙකුට කොහොමද අපි උගන්වන්නේ වතුර පිළිබඳව? ජල පිළිබඳ විශේෂඥයට වැඩිය ඌ දන්න වතුර ගැන ඌ ඉන්නේ වතුරේ. නැත්නම් විශේෂඥ තෝප්පියක් දාගෙන ක්ලාස් රූම් එකේ ඉන්නකොට මාළුවාට හිතනවා මට වැඩි ප්‍රොෆෙසර් දන්නව ඇති කියලා. මේ වතුරේ බෙදිච්ච මාළුවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න මේ දැනුම නුහුරට හිටපුවාම දැනුම අරියාදුර හිටපුවාම එන ප්‍රශ්න. කරුණාකරලා ආනාපානට අනදර කරන්න එපා. ඒ තියෙන ආනාපාන දිගටම ඇසුරුකරනද මුළු හදින්ම එතකොට ආනාපානයේ සහ යනුව තියෙන සතියෙන් සියල්ල කර දෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ කමඨහන් පිරිසුදු කිරීමේ සාකච්ඡාවලදී නැගෙන ප්‍රශ්න අනුව සිත වහා සමාධිගත වන යෝගීන් සිටින බව පෙනෙන හේයින් ඊතා සියුම් වූ හුස්ම රැල්ල තවදුරටත් ගැඹුරට ගෙන යා යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබා දෙන මෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ගරුතර ස්වාමින් වහන්සේ අරමුණක් හඳුනා ගැනීම හා චේතනා පහළ කිරීම ආදීදී අභ්‍යන්තර රූපයත් බාහිර රූපයත් විඥානයත් එක් වී සම්පස්සේ සිදුවන හේයින් මනෝ සම්පස්සේදී සිතේම ආකාර තුනක් වූ මනසත් අරමුණු ඉදිරිපත් වීමත් මනෝ විඥානයත් එක්ෂණයකදී එක්වර ආකාරය අවබෝධ කරගෙන ගත නොහැක. අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පහදා දෙන සේක්වා. ලෝක සත්වයාට ප්‍රඥා ඇස පහළ කර ගැනීමට උපකාර වීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මේ මේක අර පළවෙනි කොටසින්ම තේරෙනවා ඒ ආස්වාද ප්‍රසාර සමහරකට තන්පත් වෙලා තිනවා මටත් අනපනිය අහුවෙලා තියෙනවා ඒතර කරන් තියෙන්නේ ඇසුර දිගට යන ඔය පස්සේ තියෙන ප්‍රශ්න දෙක අහන්න නැතුව ආනාපාන දිගට කරනවා නම් ඔය ඔක්කොම හරියනවා මේ ප්‍රශ්න ඇහිල්ලෙන් තමයි අර ලස්සනට හැදෙන ආනාපානෙතියේදී ඒ කොහෙදෝ යන ලන්දක දා ගන්නවා අර අපේ පැත්තේ අර දඬු බෙර පෙරහැර යනකොට ඉස්සරහින් යනවා මිනිහේ දඬු බෙර පෙරහැර එනෝ ලන්දේ තියෙන කුණු පාරට ඇදපියෝ කිය කිය පෙරහැර ඉස්සරහින් යනවා ඉතින් ඒ ඇනවුස්මන්ට් එක තමයි මේ දෙන්නේ. මේ ආනපාන එනවා පුළුවන් තරම් කුණු කන්දල් දාන්න බන්න මනෝ විඥානේ පෙන්ලා දෙන්න. මට ධම්ම ධාතුව පෙන්ලා දෙන්න කියනවා. අර අර කරගෙන යන වැඩේ අවුල් කරනවා. ඉතින් නිසා ආනාපාන මුල් වෙන්න දෙන්න. ඒකට සියුම් කොටස් තේරෙයි. හරියට ආනාපානේ සියුම් කොටස් තේරෙනකොට තමයි අර බොහෝ කොට බලාපොරොත්තු වෙන්නා වූ ඒ හිතේ එකලස ලැබ වැඩෙනවා. ඒකයි අපි පළවෙනිම වාක්‍යයෙන් කියවෙන්නේ. ඉතින් එහෙම ඇත්තොත් ඉන්නවා ලෝකේ. ඉතින් ඒ නිසා ගැන්ති ආනාපානේ අහුවෙන දේ ප්‍රත්‍යක්ෂ කළ හැකි දේ අස්පනා අපිට තියෙන දේත් එක ගොඩාක් ඇසුරු දිනු කරන්න. එතකොට මේ නාම ධර්ම පිළිබඳව දැනුම මේ මුල් මුල් ප්‍රදේශයේ ලැබෙන පරිචය අනුව අත්දැකීම අනුව අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක නිසා අපිට අර පුළුවන් හරිය අපි විහිං කළ යුත්තකරනද ඊට පස්සේ ඊටු ටික සිද්ධ වෙනවා. ඊටු ටික පිළිබඳ අසුවිරු ඥාන තිබුණක වරද්දක් නැහැ. නමුත් අසුවිරු ඥාන තිබුණට ඒ මූල කර්මස්ථානය පිළිබඳව සෑහෙන අත්දැකීමක් ලැබෙනකන් එව්වා පතලා ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි අද දැනුම නැතත් මූල කර්මස්ථාන තන ආනපානික ඇසුර වැඩි වෙනකොට ඒක අනිවාර්යයෙන්ම චිත්ත නියාමයට යනවා. ඒක නිසා ඒ පසු පසුපස අහන ප්‍රශ්න දෙක පැත්තක තියලා දෙකක්ම නැහැ එකයි තියෙන්නේ ආනාපානේ තවදුරටත් ඇසුර ආනාපානත් එක්ක සරල ඍජු ආශ්‍රය වැඩිකරනද එතකොට මම හිතනවා ඒ ගාට යන්න ඕනේ පියවර ස්වභාවයෙන්ම යයි කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙර දිනේ වරන් ඇත බානාන යෝගීව සිටින විට එක් ස්ථානයකින් පමණක් පටන්ගත් ගතේ රිදුම් දීම අද දිනේ මුළු ශරීරය පුරාම වීදෙන්නට විය. ද්වේෂයේ පරදා රාගයත් රාගයේ පරදා ද්වේෂයත් නැගී එන්නට විය. සිතේ සමාධිය නැති වී ගියේය. දත්පිටි කමින් ඒ සියලු සියලු දෙයට මුහුණ දුන්නෙමි. ශබ්ද නැගෙනසේ කෑගසන්නට සිත්විය. නමුත් වේදනාව දෙස බලමින්ම සිටීමේ වේදනාව තුනි වී ගියේය. ජවනිකාව දෙස හැරී බලන විට නැවත නැවතත් එවැනි වේදනාවන් දෙස බලා සිටීමට කැමැත්ත ඇතිවිය. මේ මාර්ගය වැරදිද? එසේනම් පහදා දෙන්න. ගෞණීය ස්වාමින් වහන්සේ විතක්ක සන්තාන සූත්‍රයේදී භාවනාවේදී කොල්ලකු මෙන් කටයුතු කරන ලෙස උපදෙස් දුන් නමුත් නිමිත්ත සූත්‍රයේදී එය එන අරමුණු දෙස බලමින් සිටිනට උපදෙස් දුන්සේක. විතක්ක සන්තාන සූත්‍රයේ ශ්‍රවණය කළ අපට එය මහා ජවයක් විය. නමුත් නිමිත්ත සූත්‍රය ඇසු විට එසේ උපේක්ෂා සාගත වීමේදී පුහුදුන් අපවැනි අයට එමගින් නීවරණ ධර්මයටපත් කිරීමට නොහැකි උකටලී බවක් දැනේ. මාගේ අඥානකමට සමාව දී මට පහදා දෙන ලෙස කාරුණික ඉල්ලා සිටිමි. අපගේ පින් දාන බෝධන්ව ඔබ වහන්සේ පැතු බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම අවබෝධ කරගනිත්වා. මම හිතන්නේ ඒක අපි ඊට ඉස්සෙල්ලා දවසක අනිමාර්ගින් කල්පනා කරා ਸਰවචනහන්සේ දැන් අපි මෙතන කතා කරනවා අදිචිත්ත මනියුත්තේන පණ බික්ක වේ බික්ුණා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකාතබ්බාන කියලා මේ විතක්ක සංඨාන සූත්‍රයේ පූර්විකාවක් දෙනවා. නමුත් අපි 77 වෙනි රිට්‍රීට් එකේදී කෙරුවේ අදිචිත්තමනියුත් තේන පන බික්ක වේ බික්ක වේත් බික්ක වේ බික්ුණා තීනි නිමිත්තානි මනසිකාතබ්බානි කියලා නිමිත්ත සූත්‍රයේ කියන වරක සමාධි නිමිත්ත ගන්න වරක වීරිය වඩ නිමිත්ත ගන්න පග්ඝහ නිමිත්ත වරක උපේක්ෂා වෙන්නේ කියලා. ඉතින් එක එක වෙලාවල් වලට ඒ තුනම එකට යොදලා තමයි පදම ගන්න. සමාධිය වැඩි වෙලා තියෙනවනම් සමා මේ වීර්ය පොඩ්ඩක් වැඩි කරන්න නැත්නම් සමාධිය වැඩි කම නිසා නින්දට වැටෙනවා. වීඩ වැඩිකම උද්දච්චයට වැඩන. ඒකට සමාධිය දාලා සම්බර කරන්න. වරින් වර උපේක්ෂාවේදී මේ දෙක සමබරද කියලා තමන්ම තමන් දිහා බලන්න ඕන. කොයි එක වැඩි වුණත් බෙහෙතකින් හැදෙන ලෙඩ වගේ පසු ප්‍රතිඵල තියෙනවා. අනිෂ්ට ප්‍රතිඵල තියෙන නිසා මේ තුන සමබරකරනද එකක් මේක කියමනන්ද සාංශි ඉන්න කාලේ අපිට කිව්වේ පොල් පිට පාගනවා වගේ මේ පැත්ත පාගනවා මේ පැත්ත උඩ යනවා මේ පැත්ත පාගනවා මේ පැත්ත ඉතින් අපිට බයිනවා බැන්නට වැඩක් නැහැ පොල් පිට සම්බර කරන්න කුල්පිත සම්බරකරනද ඒ එයා තමන්ම දැනගන්න ඕන. ඒ නිසා නිමිත්ත සූත්‍රයත් ආශ්‍රය කරනද විතක්ක සංඨාන සූත්‍රයත් ආශ්‍රය කරනද ආශ්‍රය කරලා මේ කොයි බේතද කොයි ලෙඩේට දාන්නේ කියලා දන්නේ නැතුව තිබුණ පළියට කන්න ගියට හරියන්නේ නැහැ. ඒ සම්බර කිරීමක වාර ගන්න බුදුහාමුදුරන්ටත් බෑ. ඒ යෝගාවචරය දැනගන්න ඕනේ මට මේක වැඩිලා තියෙන මේකෙන් සම්බර කරන්න ඕනේ මේ ඒ ඒ කලාව අපි සාමාන්‍ය ජීවිතයේ තියෙන සාමාන්‍ය දැනුමෙන් ගන්න. ඒ නිසා මේ තීල තියෙන තොරතුරු ඇත්තයි. ඉතින් අර සමබර කිරීම සමතුලනය දන්නේ නැති කෙනාට දන්නේ කියලා කියන පුරුද්දමතිකම. අන්තිමට දිනුනලා දිනුනලා තේරෙන්නේ මෙතෙක් කල් අපිට එකක්වත් අඩු වෙලා තිබුණේ නැහැ. නමුත් අපි වැරදි බොත්තම් තද කරන්නේ. වීඩියෝ වැඩි වෙලාවේ තවත් වීඩියෝ කරපුවාම ඉතින් ඇවිසිලා හිට නන්නත්තර වෙනවා. සමාධි වෙරිලා සමාධි වෙරි කරන්න ගියාම නින්දට වැටෙනවා. අනවශ්‍යලා උපේක්ෂා කරපුවම කාලේ නාස්තිය. ඉතින් මේ තුන සම්බරකරනද යදලා බෑ. වෙන පිං කරලා බෑ. මේකටම මුණ දීලා හරියට ලයිසන් එකක් ගත්ත පළියට ඩ්‍රයිවර් වෙන්නේ නැහැ. ගොඩාක්කල් වාහනේ පදිනකොට තමයි එයාට තේරෙන්නේ අවස්ථානුකූලව මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක නිසා ඉවසන්න, ඉවසගෙන කටයුතු කරන්න මේක කතා කරනකොට අරක විස වෙනවා. ඒක ගැන කතා කරනකොට මේක විස වෙනවා. ඒක භාවනා සාරවත්යන්ගේ ආංශිකේ සාසනයේ තියෙන සුවිශේෂී ගතිය. හැබැයි දෙකම ඕනේ මේක සමතුලිනේ කරන්න. ඒ නිසා කොල්ලෙකුත් වෙන්න ඕනේ, කෙල්ලෙකුත් වෙන්න ඕනේ. අවාසනාවට කෙල්ලෝ හිතා ඉන්නවා අපි කෙල්ලෝ කියලා. නමුත් කෙල්ලෝ දන්නේ නැහැ කෙල්ලන් ඇතුලේ කොල්ලෙක් ඉන්නවා කියලා. කොල්ලෝ දන්නේ නැහැ කොල්ලන් ඇතුලේ කෙල්ලෙක් ඉන්නවා කියලා. ඒක බුදුරජාණන් වහන්සේ මේ අංගුත්තර නිකායේ අටක නිපාතේ සඳහන් කරලා තියෙනවා මේක ඉක්මවන්න උද්‍යප්පේ ඥානෙට ගියාට පස්සේ කෙල්ලෙකුත් නැහැ කොල්ලෙකුත් නැහැ. හොදු ශක්ති විතරයි තියෙන්නේ. ඒක නිසා මේ එකතු වීම සහ වෙන්වීම කියන මේ දෙක තියෙන්නේ එක්කෙනෙක් හැම වෙලාවෙම තමන් පිරිමියෙක් නම් පිරිමිය කියලා අල්ලගත්ත ඇල්ලිල්ල. නමුත් ඒක නා තුල අනිවාර්යයෙන්ම ඒ කාන්තා ලක්ෂණ තියෙනවා. කාන්තාවක් හිතන්නේ මේ කාන්තෙම කාන්තාවක් කියලා. නමුත් එයා තුලත් පුරුෂ ලක්ෂණ තියෙනවා. ඉතින් මේ දෙක සමබර වෙච්ච දවසේ ආ මනුස්සකම විතරයි ඉතුරු ගෑනු කෙනෙක් ගෑනුන් ගැන කතා කරන තාක්කල් මනුස්සකම නැහැ. පිරිමි කෙනෙක් පිරිමි ගැන කතා කරන තාක්කල් මනුස්සකම නැහැ. එතකොට පක්ෂග්‍රාහීකමක් තියෙන. එතන පක්ෂ ભેදයක් තියෙන. එතකොට වර්ග ભેදයක් තියෙන. ගෑනු එතකොට ගෑනුගේ අයිතිවාසිකම් සඳහා හටම් කරනවා. කවුරු එක දහටම් කරන ගෙදර මිනිහත් එක්ක. ඉතින් ගෙදර මිනිහා හොම්බට දානවා පිටිට හේතු කරලා. මිනිහෙක් නම් හෝ. දැන් ගැපිරිමින් සටන් කරන ගත්තොත් ගෑනුන්ට විරුද්ධව අපේ අයිතිවාසිකම් දියල්ලා කියලා ගෙදර ගෑනිත් එක්ක නිරණ්ඩු කරන්න තියෙනවා. පාර්ට බහින්න දෙයක් නැහැ නේ ඕකට. බුදුජානන්සේ සඳහන් කරන ඔය දෙන්නගේ එක්වීම වෙන්වීම භාවනා නොකරපු නිසා මේක තියෙන්නේ අඩු ගන්න මේ ගෑනු පිළිකවන්. ඉතින් මම සමහර වෙලාවට පොඩ්ඩක් ටියුන් කරලා ගන්න ඕනෙච්චාම කියනවා ඔකට පරුසකම ටිකක් ඕනයි කියලා. ඉතින් ඒකට කාන්තාවක්සයට පොඩ්ඩක් වගේ කේන්තියක්. ලාවට මටත් ඒක තමයි ඕන කරලා තියෙන්නේ. පොඩ්ඩ අවසල ගන්න තමයි ඕනලා තියෙන්නේ. ඉතින් ඒකට දිග ලියුම් ලියනවා ගිය <laughs> ගිය පාරදී උන් රිට්‍රීට් එකේ තේ පොඩි ළමෙක් කියනවා ඔක්කොම හොඳයි. කොහොම සලකලා තියුණා කැම ගන්න ගියාම පිරිමයට මොකටද කලින් කැම දෙන්නේ කියලා. ඔක්කොම හරිලු. මම කිව්වා අනිවාර්යයෙන්ම සංවිධානයේ තනි වැරද්දක් තියෙන. මම ඒකට සංවිධායකව වෙනම දාලා ඉන්නවා. උන් තමයි ඒ වෙලාවට බැනුම් ගන්න ඕනේ. මම සංවිධායකට බැලලාගෙන ෆයිට් කරපියෙ, ගහපියෙ, කාපියෙ ඉතරට බැලලා කාපියෙ සංවිධායකට ගහපියෙ කියලා. ඇත්තනේ කතාව. ලේඩිස් ෆස්ට් යන්න බෑ. මම කරන්නේ ඔය දෙන උරුට්ටු කරලා තියලා මම ජොල්ලියේ පැත්තකටලා ඉනවා. භාවනා කරන මනසට ඔය එකක්වත් ගාණක් නැහැ. වෙන්වීම එකතු වීම තියෙන තාක්කල් ඔය සෙක්ටේරියනිසම් මේ නැත්තම් අපි අරකයි මේක අල්ලගෙන නිකාය ભેද ભેදේ තියෙනවා. මුලදිගේදී හරියට ඔබ තියෙනවා. භාවනා කළා දියුණු වෙනවා කියලා කියන ඔක්කොම ගෙවම් කළා manussත්වයට වැටෙනවා. ඒ නිසා නිමිත්ත සූත්‍රයත් පාවිච්චි කරන්න විතක දන්දාන සූත්‍රයත් පාවිච්චි කරන්න උපේක්ෂාවත් පාවිච්චි කරන්න පොරෝජනේ සලකලා යුටිලිටි වැලියු කියලා එකට කියන්නේ. ඒක දන්නේ නැත්නම් මෝඩ වඩුව ආයුධත් එක්ක පොර බැදුවා වගේ අහුවෙන අහුවෙන දේ පාවිච්චි කරන්න සමතුලිතව කරන්නේ නැහැ. ඒක තමයි අපි කියන්නේ පුහුදුම් ගතිය කියලා. නමුත් එහෙම කරගෙන කරගෙන යනකොට මොකද්ද මේ ඍචි ගතියක් එනවා. ඉතින් ඒ ගතිය ඊතුරු දවස් 3 4 තුර 15 වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඊගා ප්‍රශ්නට යනවා. අවසරයි ස්වාමින් වහන්සේ ආනාපාන සතිය මද දුරක් වැඩිවීමෙන් පසුව සමහර විටකදී හිතේ තද ගතියක් බර ගතියක් දැනේ. එය ටික වේලාවක් පවතින අවස්ථාවද වේ. මේ සඳහා කුමක් කළ යුතුද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඒතර බලන්න තද ගතිය පහළ වෙච්චාම ආනපන කොහොමද? හැල්ලු ගතිය පහළ වෙච්චාම ආනගතිය කොහොමද? එහෙම නැති වෙලා ආනපන සතිය කොහොමද කියලා වෙන් කරලා දකින්න. ඉතින් තද ගතිය තියෙද්දි මොකක්ද ආනපන? ඉතින් හැල්ලු ගතිය තියෙද්දි ආනපන. මේ දෙකම නැතිකොට කොහොමද ආනපන කියලා මේ හැම මලක්ම ආනපනට අමුණන්න. ආනපන කියන නූලට අමුණන්න. ඒත් ඒ දිගටම අපිට භාවනාවක් තියෙනවා. ගරුතර ස්වාමින් වහන්සේ මා මෙම භාවනා වැඩසටහනට ආධුනිකයෙක්මි. මගේ භාවනාවේ තුන්වන පරයන්ක භාවනාවේදී ප්‍රථමයෙන් විවිධ රූප පෙනෙන්නට විය. ඒවා එකිනෙක ප්‍රතික්ෂේප කළ විට ආනාපානයේ සතිය ටික වේලාවක් පීටුවා ගැනීමට හැකි විය. කිසිම දෙයක් නොපෙනී හිස් අවකාශයකට හිත යොමු වාසේ දැනුනි. ඒ අවස්ථාවේ ටික වේලාවක් සිත රඳවා තබා ගැනීමට හැකි විය. බාහිර කිසිම ශබ්දයක්ද නොඇසුණි. ටික වේලාවකින් ඒ తත්වය වෙනස් වී සිත එකලස් කිරීමට නොහැකි විය. ශරීරයේ තද වේදනාවක් ඇති විය. මෙම తත්වයේ කුමක්දයි පහදා දෙන මේ නිතා ගෞරවයෙන් ආයද සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිර්වාණයට ළඟා වේවායි පතමි. ඉතින් දෙපැත්තකින් කියදාගේ මේ තමයි අනිත්‍ය කියලා කියන්නේ අපි හිතන දෙයක් වෙන වෙනස් වෙනවා. ඒ වගේම තව පැත්තකින් කියත හැකි මේ විදියට තමන් ප්‍රිය කරන අවස්ථාව આવත් අප්‍රිය කරන අවස්ථාවක් આવත් ඔය මොන්න විස්පර්ලියක් තියවා දිගටම හුස්ම අරන් තියෙනවා. කාටවත් කියන්න බෑ ඔය ඌව තිබුණ නිසා මම හුස්ම ගන්න අඩු වුණා වැඩි වුණායි කියලා. ඒ නිසා ඔය විස්පර්ලි තියෙද්දි විස්පර්ලි ගැන කතා කරනවා වෙනුවට නැත්නම් ඒක ගැන ප්‍රතික්ෂේප කරනවා හෝ රූප පේනවා කියලා නැතුව ඉනව වෙනුවට රූප පේනකොට ආනපන තියෙන එක මට බලන්න පුළුවන්ද රූප නැතිලා හිස්තන ගියට පස්සේ ආනපන බලන්න පුළුවන්ද? හිතවිලි තියෙනවා නම් තියෙද්දිම හරහා බලන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. මොකද හැම කොච්චර හිතවිලි තිබුණත් ආනපන තියෙනවා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේක තියෙනවා. මේක ලෑස්තිලා යනවා. ගිහිල්ලා බලනවා හිතවිලි අල්ලපනල්ලේ. නැත්නම් මෙතන කියන විදිහට චිත්ත රූප පේන ආස්සෙන් ආනපන බලන්න පුළුවන්. බලන්න බලන්න ගියාම පිට කෙනෙක් මේක මොකද්ද කියලා විස්තර කරනවට වැඩිය Tamanට තේරෙයි ඔය කොච්චර කල කලකලොප්පන් තිබුණත් ආනාපානයවත් නතර වෙන්නේ නැහැ. එහෙමනම් ආනාපාන සතිය නතර කරන්න අවශ්‍යතාවයක් නැහැ. උත්සාහ කරන එකයි තියෙන්නේ. මොන කලබගෑනිය තිබුණත් ඒ අල්ලපනල්ලේ ආනාපානේ බලාගත්තොත් තමයි තේරෙන්න පටන් අරගනි. අපි ආනාපානයට කොච්චර අනදර කරත් ආනාපානේ කවදාකවත් අපිට අනදර කරන්නේ නැහැ. ඉන්නේ එහෙම එකක් තමයි බුදුරජාණන්සේ අපිට අල්ලලා දීලා තියෙන්නේ. ඒ නිසා අභියෝගයක් දෙන්න හිතට. ඔව් ඇස්සේ ආනපනතික සුවඳකම ඇසුර විනිවිද බලන ගතිය දියුණු කරන එක තමයි මගේ තියෙන අභ්‍යාසය. අපි මුලින් ආනපන තනි කරලා කරලා පස්සේ මෙව හරහා තීදි බල බල යනවා. ඒ අතරමැදි කිසිම තැනකින් විමසන්න එපා කාටවත්. මේ මොකද්ද කියලා ඒ විමසන්න හදන හැම වෙලාවෙදීම ඊගාටෙන චිත්තක්ෂණය අලුත් දෙයට අපි පසුබාන. එනිසා එන ඕනම දෙයකදී භෞතික කායික එහෙම නැත්නම් මානසික මොන තත්ත්වයක් තියේදී මේ හුස්ම කියන එක අනිච්ඡානුක පේශීන්ගේ හෝ උච්ඡානුක ඉච්ඡානුක පේශීන්ගේ සිද්ධ වෙනවා. ආන්න ඒක බැලීම ඉස්සර කරගන්න. ඒතර බොහොම සරල වැඩක් තියෙන්නේ. එතකොට මේ මොකද්ද මොකද්ද කියලා ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න ප්‍රශ්න අහන්න ඕනකමක් නැහැ. ඇහුවට කියන්නේ වැරද්දක් පවක් කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ඒක අහලා විස්තර කරත් එකයි නැතත් එකයි ඒ ආසස් ප්‍රසාසයට ආනපානෙට මුල්තන දීලා කරගෙන යන භාවනාවට මේක නොදැන හිටියයි කියලා පාඩුවක් වෙන්නේ නැහැ. අවසරයි ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වැඩිම සිහිය යන්ත්‍රක් පවතින විටක සිත කිසිම අරමුණක් නැතිව සිටියා. ඊට අනතුරුව කය පොළවට වැදී සිටින අරමුණ මෙනෙහි කරමින් සිටින අවස්ථාවේදී ඒ තුලද සමාධිය මතුවේ. මින්පසු කුමක් කළ යුතුද? ඔබ වහන්සේට නිරෝගී බව පතමි. ඔය අරමුණක් නැහැ කියලා කියන්නේ කෙලෙස් නැහැ. ඉතින් දැන් ඊට පස්සේ ඕනේ නම් සුපර් මාකට් එකේ ගිහලා කෙලෙස් 7 5ක පැකට් එකක් කරන් ආවිලා දාගන්න. එතකොට ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ආය කරන්න දෙයක් තියෙනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ කෙලස් නැතිකම. සුපර් මාකට් එකේ ඕන තරම් කෙලස් තියෙනවා. ඒ පොඩි පොඩි පැකට් අරගෙන තියන් ටිකක් දාලා බලන්න. ඒ නිසා මේ භාවනා කරන්නේ මොකටද? අපිට මේ තියෙන කරදර අයින් කරන්න. දැන් ප්‍රශ්නයක් වෙනවා කරදර නැතිකම කරදරයක් කරගන්න. ඉතින් එතකොට මට විහිළු කරන්න හිතෙනවා. අරණ කරන තියෙන ඩොක්කක් අයින් එකයි. ඒක වෙනුවට මම දෙනවා විහිළු කරන්න අපේ හිතට ප්‍රශ්නයක් නැත්තම් උන වගේ. මොකක් හරි ප්‍රශ්නයක් නැත්තම් උන වගේ. දැන් ප්‍රශ්නයක් නැතිකම බරපතල ප්‍රශ්නයක්. අර මේ ළඟදී ඇවිල්ලා ගියා ඒ ඕස්ට්‍රේලියානු ගාරේ ඉතින් මං ඇහුවා මේ ඇයි ආවේ කියලා. ඉතින් ඌ කියනවා මං ඉතාම ආදරෙන් ඉතාම ඕනකමෙන් ලංකාවෙන් එනකොට උදව් කරාලු. ඒ මනුස්සයා උදව් එපයි කිව්වලු. දැන් මං ඉවරයිලු. දැන් මම මොකද කරන්නේ බන්ද කියලා අහනවා. මම කව දැයි ඉතින් හරි ප්‍රශ්නයක් දැන් තියෙන්නේ. කාටට උදව් කරන්න තියෙනවනම් අපිට එල්ලිලා ඉන්න වෙලක් තියෙනවනේ. දැන් උදව් කරන්න කවුරුවක්වත් නැහැ මං අනාතයි. ඉතින් හරි අමාරුයි තේරුම් කරලා දෙන්න මේ අනුන්ගේ සීනි කිරන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් කියන එක. අපි වැඩිම අනුන්ගේ සීනි කිර කර ඉන්නවා ගංශ බකොන්තත් අර ගන්නවා. ඉතින් ඒව කර කර ඉන්නවා ඒව නැති වෙච්ච ආනික වුණා වගේ හිතට අරමුණක් නැති වෙච්චාම. ඉතින් ඒක නිකන් මේ කුඩල කොට උඩ තිබ්බහම වගේ ඌට හරි නිකන් ඔඩ් වගේ නිකන් වේලිකමට පිරිසුදුකමට ඉන්න එක. කොහොම හරි පෙරලා තෙතපණයකට යනවා. අඳුරු තැනකට ගියාට පස්සේ කියනවා টොප්. දැන් නම් සෝක් කියලා. ඒ නිසා මේ හිත අවශ්‍ය දේ දුන්නත් නැතත් හිත කරදර ගැනීම මත විතරමයි අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. හිත කරදර ගැනීමක් නැත්නම් මොකටද ජීවත් වෙන්නේ? ඒ නිසා අපි මුන්නව හරි කාරණාවක් හොයා ගන්නවා හිත කරදර ගන්න. කරප්පම් කියන්නේ ඔන්න ඕකට. ඇලර්ජික් කියලා කියන්නේ ඔන්න ඕකට. ඉතින් බුදුරජාණන්සේ කරලා තියෙන ඔක්කොම අයින් කරලා නිකන් තියලා බලනවා. කරදර නැති තැනක ඉන්න ගියාම ඌඩල්ල කොට්ට උඩ තිබ්බහම වගේ. ඒක නිසා භාවනා කරන්නේ අපි මේ අරමුණක් නැතුව හිත හිතේ පවත්වන්න පුළුවන් කියලා බව මේ කලබලකාර ජීවිතය ඔප්පු කරන්නම් ඒකට ගියාට පස්සේ දැන් ඊගාට මම මොකද කරන්න කියලා අහනවනම් කියන්න තියෙන්නේ ආයෙ කරදර ටිකක් දාගන්න. සුපර් මාකට් එකට ගිහිල්ලා කරතල සත පහක විතර ගන්න පැකට් එකක්. ඒක දාන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ පසුගිය දේශනාවට අනුව ආනාපානයට නොගොසින් දැන් මම මෙතන යන්නට අනෝ සමාධිය හොඳින් වැඩෙන බව දැක ගත්ෙමි. ඒ අනුව අපිට යම්කිසි තැනකට ගිය පසු භාවනා කරනවා යයි අන් අයට නොදැනී බෝධ කළ හැකි බව පෙනේ. වේද ආගය කළ හැකිය. නමුත් එදා ඔබ වහන්සේ මෙය අනාගත අනාගන්නේ නැතිව කරගන්නේ යයි පැවසීමද ගැටලුවකි. මේ අවස්ථාව ගැන තව ටිකක් පැහැදිලි කර දෙන්නේ නම් හොඳයි. ඔබ වහන්සේට නිරෝගී සුව. කවුරුත් ළඟ ඉඳලා භාවනා කරද්දී වැඩක් තියෙනවා ඒ මිනිහා දන්නේ නැත්තම් මේ මොකක්ද හම්බෙන්නේ නම් මොකද ඒක. ඒ නිසා ඇඟට හරි අල්ලලා කියන්නේ ඔබට තේරෙන්නේ නැද්ද මම භාවනා කරනවා කියලා? ඒච්ච නෝනේ අපිට. ඒකයි මම මේ අනාගන්න එපා කියන්නේ. අනාගාමි වෙන්න අනාගන්න එපා. අපිට ඕනක තියෙන භාවනා නොකරත් කමන්නේ අල්ලපු gedර දන්නවනම් භාවනා කරනවා කියලා එයි ඇති. ඉතින් ඒ නිසා හරි අඟට අමාරුවක් තියෙනවා. අර තනි අරුංගලයක් හම්බෙච්ච ගෑණි ඒ කියන්නේ හරි ආසාවෙන් හිටියලු මේ කරඹු දෙකක් හදාගන්න. ඉතින් අතු ගන්නකොට ගලක් පැලති තනි අරුංගලයක් හම්බුණා. අනික් ගෑණිත් හිටියලු මේ රත්තරන් බඩු ගන්න ගන්න හම්බුනේ නැතුළු මුද්ද ගල වැටිති මුද්දක් හම්බුණා. ඉතින් ගල වැටිති මුද්ද අරගෙන ගිය මිනිස්සයා අර තනි කරාම බොයි දාන ගෑණි ගාවට ගිහිල්ලිවෙලා එයාගේ හරක ගුණා නැති වෙච්ච ලාවේදී ඒ මුද්ද පෙන්නගලු මේ මේ තරමේ ගොන්දුටු ආදෝ කියලා මුද්ද අරමස්ගලු මේ තරමේ ගොන් මං දුටුවේ නැහැ කියලා තනි කරාම ගෝ පෙන්නවලු. ඒක තමයි භාවනා ජීවිතය කියන්නේ. කාට හරි කියන්න නැත්නම් මම භාවනා කරනවායි කියලා මොකද්ද නිවන් දැකත් ඇති වැඩේ මොකද්ද? ඒ නිසා කාටත් ඕන කරලා තියෙන්නේ කියාපෑ. ඒ නිසා මම කියනවා මේක පොඩ්ඩක් අනාගන්න නැතුව කරන්න කියලා කියන්නේ භාවනා කරනවා භාවනා කරන අපි අපේ කෙලෙස් නැති කරන්නයි කාණ පාණේ හරහා යන්නත් පුළුවන් පිම්බීම හැකිලිම හරහා යන්නත් පුළුවන් නිකන් ඉඳගෙන මම දැන් මෙතන ඉන්නවා කියන්න පුළුවන් එතකොට මේ මනුස්සයාට ඉරියව්ව ආනාපානං ඉරියව්ව සක්මන පරියන්කයක් වෙන්න එපායි. ඉරියව්වට ගත්තට පස්සේ සක්මන ඉදිත් ගත හැකි ඕන තරම් ගන්න පුළුවන්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අල්ලපු gedර දන්නේ නැහැ. දැන් මම භාවනා කරනව නැද්ද කියලා. උත්තරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා ඒ අන්ධහැරේ නැතුව මම බෑම නැතුව අඟ උසන් නැතුව මේ වැඩේ කරන මනුස්සයර තේරෙනවා භාවනා කරන මනුස්සයට අහවල් වැඩේ කරන්න බෑයි කියලා එකක් නැහැ. ඒ බුදුන් පණිසාංශ කියනවා මේ භික්ෂුන් වහන්සේලා දිහා දැකලා සමහර කියනවලු මේක භික්ෂුවට ගැළපෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා මේ වැඩ කරන්න හොඳ නැහැ කියලා. ඒගොල්ලෝ දන්නේ නැතිලු අපි බුදුහාමුදුරණන් ගෝලියෝ කියලා. බුදුහාමුදුර තමයි සියල්ලටම සුදුස්සා. අපි භික්ෂුන් කියලා කියන්නේ අපිත් අරහත්ත්වයට ප්‍රාර්ථනා කරන්න අපිට ඕන දෙයක් පුළුවන්. ඕන දෙයක් පුළුවන් නම් භාවනා කරන බව නොපෙන්නා භාවනා කරන්න නොදැනෙන්න කොයි වැඩේ කෙරුවත් ඒ වැඩේ නෙවෙන්නම් බලන්නේ කරන එක නා කරන්නේ තමන්ගේ භාවනා මානසිකාර රඳව ගන්නම් පිටමනසට ඒක පේන්නේ නැහැ නේ මනස හිතන්නේ මේ මනසයා භාවනා කරනට අතක් පිට අතක් බැඳගෙන බද්දපරයෙන් කී ගහගෙන ඉන්න ඕන කියලානේ ඒ ඕනේ ඉන්න පෙර ඉන්න පිටසුකුත් ඉන්නවා නමුත් අනික් වෙලාවට කරන්න පුළුවන් ඒතර මේ මනසයා කාටවත් අහුවෙන්නේ නැහැ තමන්ගේ වැඩේ කරගෙන යනවා නමුත් ඒ ඒ ශාස්ත්‍රයේ අපිට කරන්න බෑ මොකද හේතුව අපේ මේ අඳුරේ. අපේ මේ කියාපෑම. අපේ මේ මවාපෑම. උර සෝබනේ කියලාත් කියනවා. එච්චරයි. ඒ නිසා භාවනා කරන කෙනාට මුලදී නම් ඕනේ සෝබනෙත් ඕනේ අඳුරෙත් ඕනේ සුදුරෙද්දක් පෙරව ගන්නත් ඕනේ අට අටසිල් ගන්නත් ඕනේ ඔක්කොම කරන්න ඕනේ. භාවනා කෙරුවට පස්සේ එයාට ඒක නැත්වම බැරි නම් ඒ කියන්නේ එයා සාමාන්‍ය බාහිර සාටකේ විතරයි බල්ලා තියෙන්නේ. බුදුජානක සඳහන් කරලා තියෙන්නේ අභ්‍යන්තරං තේ ගහනම් බාහිරම් පරිමජ්ජසී කියලා කියනවා. කින්තේ අදින සාටියා කින්තේ කින්තේ අද දුම්මේද කින්තේ අදින සාටියා අභ්‍යන්තරං තේ ගහනම් බාහිරම් පරිමජ්ජසී ලස්සන්ට අඳුන් දිවි සාමක් උඩ ඉඳගෙන පූර්ණ නූලක් දාගෙන බමුණෙක් වගේ හිටියට ඒ මනුස්සයා නිකන් බාහිරට බමුණු පෙමුණක් තිබුණාට ඇතුලේ කෙලස් කන්දක් තියෙනවා. ඒකට බුදුජානනාංශ කවදාකවත් තපසා කියලා නමවත් කියන්නේ නැහැ. නමුත් බාහිර මොනවා තිබුණත් ඒ මාස දානවන හිත හිත හිත අස්කරගෙන ජීවත් වෙන්න මොන ඉරියව් පැවතුණා තිබුණත් ඒ මානසික පැත්තෙන් හරි. ඒක නිසා මේක අමාරුයි. මොකද හේතුව මේ පරිසරය කියන්නේ සමාජය කියලා කියන්නෙම අඳුරේ. කියාපෑම. නිසා හුදකලාව දන්න කෙනාට ඒක ඉච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසයි මම කිව්වේ මේක කරන්න පුළුවන්. නමුත් මේ පටලවා ගන්න එපා. එතකොට කියාපාන්න යන්නත් එපා. ආනාපාන කියන්නේ වැරදි වැඩක්. පිම්බි මැකිලි කියන්නේ වැරදි වැඩක්. ඌව ඕනේ නැහෙනේ. පරියන්කේ ඉඳකොට ඉන්න බව දන්නවනම් ඇතිනේ කියලා අඳහර පාන්න යන්නත් එපා. එතකොටත් ප්‍රශ්න තියෙනවා. කැමති කෙනෙක් ආනාපානේ කරගත්තා. ඒ කැමති කෙනෙක් පිම්බි මැකිලිම කරතා. ඒ කැමති කෙනෙක් ඒක හරහා ගිහිල්ලා මේකට එන්න පුළුවන්. නැත්තම් කැමති කෙනෙක් ගෙලින්ම ඉඳගත්ත ගමන් මම දැන් මෙතන ගිහින් යන්න පුළුවන්. ඒක Tamanට දක්ෂකමට කරන්න පුළුවන් වුණාට හැමෝම කළ යුතුයි හෝ අනික් විදිහට කරන මිනිස්සු පහළ මට්ටමේ කියනවා ආගන්න යාම තමයි මම කියන්නේ අඬහැරී කියලා. කියාපෑම කියලා. ඒ නිසා ඒක වාසියට හරව ගන්න ඒ තියෙන ගුණය වාසියට හරවන අරවට නිග්‍රහ කරන්න එපා අවශ්‍ය නම් ආපහු ගන්න ආන්න එකටයි කියන්නේ අනා ගන්න එපයි කියලා. ගුරුදේවෝත්තමයන් වහන්සේ අවසරයි මම ආනාපානය දෙස බලා හිඳීමයි කරන්නේ. ප්‍රශ්වාසයේ කෙලවර නැතහොත් ගෙවීම දකිද්දී හුස්ම රැල්ල නැති ගොස් ක්ලාන්ත ගතියක් මතුවේ. එම ක්ලාන්ත ගතියෙන් ගෙවීම බලා සිටීමේදී නැවත හුස්ම වැටහි. එවිට සියුම් ප්‍රීතියක් සහ හුස්ම රැල්ල ප්‍රකටව පෙනේ. මා උත්සාහ කළේ Nirodhe දැකීමටයි. මේ උත්සාහය නිවැරදිද? නැවත වරක් Nirodhe පැහැදිලි කර දෙන්න. සක්මන් කිරීමේදී අතීත සිද්ධි ඔස්සේ දීර්ඝව පටිගය ආධිනව මතුවේ. එය ආතති ගෙවන ගෙවා දැමීමට තරම් වෙහෙසයි. ඔබ වහන්සේ පෙන්වා දුන් ආකාරයට එහිද ගෙවි යෑම දැකීමට උත්සාහ කළ අතර මාගේ ඥාතීන් පිළිබඳව තිබෙන ඇලීම හා ඔවුන්ගෙන් ලැබෙන හිරහැර හේතුවෙන් සක්මනේදී පටිඝය මතුවන බව ප්‍රකටව පෙන්වූ අතර එහි ඇතුළත ඇලීම ඇති බව පෙනුණ තේරුණා. කාලයක් තිස්සේ පටිගය මතුවීමේදී මෛත්‍රිය තුලින් සිත තැන්පත් කරගන්න ගත්තද පටිගය වෙනුවට ගැලී ගැටීම සමාන ඇලීම ඇති නැවත නැවත ඥාතීන්ගෙන් බැටකන බව තේරුණේ ඔබ වහන්සේගේ පෙන්වා දුන් ගෙවි යාම වරණත්‍ර නිරෝධය දැකීමට උත්සාහ කිරීමේදී ගෙවි යාම දැකීමට උත්සාහ කිරීමේදී අවබෝධයත් සමග උපේක්ෂාවක් ඇති වෙන බව හැඟේ. මා නිවැරදිද කරුණ වටහා දෙන්න තෙරුවන් සරණයි උතුම් නිවනින්ම සැනසේවා මේක අර ක්‍රමයෙන් ටික ටික වෙනදී රාමු කරන්න හදනව නැත්නම් නිරෝධය කියන එක එක අවස්ථාවක් කරනවා නිරෝධ කියන්නේ තියෙන එකක් අපි සබන් කැල්ල පාවිච්චි කරනකොට පාවිච්චි කරන පාවිච්චි කරන සබන් කැල්ල ගෙවෙනවනේ ඒක දැන් නිරෝධය කියන්නේ ඊටිබන්දම දැල් වෙන තාක් ඊටිබන්දම වැඩ ගන්න තාකල් ඊටිබන්දම ගෙවෙනවා ඉතින් නිරෝධය දකින්නවා කියලා ඊටපන්දව ගෙවෙන්න පටන් ගන්න තැන බලන එකද නැත්නම් ඊටපන්දව මැද දකින්න එකද අග දකින්න එකද කියලා මේ අර්ථය ඉල්ලන්න හදන. නැත්නම් ඊටපන්දමක් පත්තු කරන්නේ නැතුව තියෙන තාකල් ඒකට කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. පත්තු වෙන හැම වෙලාවෙම ඊටපන්දම ගෙවෙනවා. පැන්සලක් කුල් කළ පැත්තක තිබ්බට පැන්සලේ කෘත්‍ය සිද්ධ වෙනවා. පැන්සලේදී පාවිච්චි කරන තාකල් ගෙවෙනවා. ලබන් කැල්ල පිටි තිබුණට වැඩක් නැහැ. ඒකෙන් අත ගන්න තාකල් ගෙවෙනවා. ඒක උකට නිරෝධය කියලා කියනවා. නිරුද්ධ වෙනවා. ඌට වැඩි අර්ථකථන දෙන්න බෑ. මේවා සාපේක්ෂ දේවල්. ශුන්‍යතාවය කිව්වත්, Nirodhe කිව්වත්, විරාගය කිව්වත්, විමුක්තිය කිව්වත්, ඒ ටික ටික ටික ටික ගෙවෙන එක අපි නිකන් ගූඪ අදහසක් ඇති කරන්න හදනවා මේ බුදුහාමුදුරුවෝ ඊට වැඩි සුවිශේෂත්වයක් දීලා තියෙනවා. නෑ බුදුන්සු මේ විපාරාර්ථය දීලා තියෙනවා. ඒක නිසා බලන්න සබන් කැල පාවිච්චි කරනකොට වැඩ ගන්නකොට ගෙවෙනවා. පෙට්ටිය දාලා තියෙන තාක්කල් සබන් කැලෙන් වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා අපෙත් කෙලස් මතුවෙන හැම වෙලාවකම කෙලස් කෙවීමක් සිදු වෙනවා. එහෙනම් පෙට්ටිය දාලා ඉන්නා වගේ අපේ හිත නිකන් ඉන්න වෙලාවේදී මොනම කෙලෙසක්වත් ගෙවෙන්නේ නැහැ. ගෙවෙන වෙලාවෙ ඇඟට දැනෙනවා. පිටිපස්සෙන් පත්තු වෙලාවේ දැනෙනවත් ඒක ආලෝකයක් වේදෙනවා රස්නයක් ඇති කරනවා. පැන්සල ගෙවෙනකොට දැනෙනවා ඒකේ ඉලක්ක ඇදෙනවා. සබන් ගෙවෙනකොට සබන් අති ගෑවෙනවා තියෙනවා. ඒ වගේ ඒ කෙලෙස් ඉස්මතු වෙන හැම වෙලාවෙදී මේක ගැන දන්නවනම් ඡය වීම තමයි සිද්ධ වෙන්නේ. ඒකට මේ අහවල් වෙලාවේ මේක සිද්ධ වෙන්නේ. අහවල් හැඩේ මේක තියෙනවා කියලා කියන්න බෑ. මේ සාපේක්ෂ දෙයක්. මේ සාමාන්‍ය ජීවිතයේ සිදුවෙන නිරුද්ධ වෙනවයි කියලා කියන්නේ ගිවි ගිවි යෑම, බිඳි බිඳි යෑම කියන එකයි ගන්න තියෙන්නේ. ස්වාමින් වහන්සේ අවසරයි. ආස්වාසේ සංසිද්ධි ටික වේලාවකට පසු කිසුවක් නොදැනී කයට අනිනවාමෙන් දැනේ දැනේ. ඒද නතර වී මාගේ ඇටසැකිල්ල මස් මැදින් මතුවී ගොස් පැය එකහමාරකට පසුව නැවත ආනාපානයේ දැනේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මොකද්ද මේක අහන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් හරි සෝක් කියලා අපි ගා ප්‍රශ්නට. අවසරයි ස්වාමින් වහන්සේ මෙම භාවනාව ආනාපාන සති සමත භාවනාව බැවින් විදර්ශනාව වඩන්නේ නැද්ද? විදර්ශන වරණතුළු විදර්ශනාව සතර සතිපට්ඨානේ දෙවැනි ප්‍රශ්නය නම් භාවනාවට කලින් පූර්ව කෘත්‍යයක් කියන්න අවශ්‍යමද? අවසරයි ස්වාමින් වහන්සේ. මෙම යෝගාවචරයට අනුකම්පාවෙන් කියා දෙන සේක්වා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මම හිතනවා මේ මතක් කිරීමක් කරන්නේ නැවත සැරයක් අර මූලික උපදේශ ටිකට අහනද මේ උපදේශ ටික තේරෙනව නම් මේ කියලා දෙන දේ අපිට ප්‍රශ්න ඔක්කොම පස්සේ විසඳන්න පුළුවන්. නැත්නම් මූලික තොරතුරු තේරෙන්නේ නැතුව නම් මේ කතා කරන්නේ මේ මොන ප්‍රශ්නයක් විසඳුවත් වෙන්නේ මුළු 40 දෙනා 50 දෙනාම කැලේට ඇදගෙන යාවක් වෙන්නේ. ඒ නිසා මම හිතනවා කවුරු කවුරුත් ඒ සැක තියෙන කෙනෙක් ආයෙත් මේ අපි මේ වැඩමුළුවට තේමා කරගත්තු මූලික උපදේශ ටික රහඬ අහලා ක්‍රියාත්මක කරලා ඒ ටික පිළිබඳව විස්තර කතා කරුවොත් නම් මට විස්තර කියන්න පුළුවන්. ඇයි අරක නැත්තේ මේක නැති කියන්න පටන් අරගත්තොත් මං කියන ඕගොල්ලෝ මේ ඉල්ලන එකනට භාවනා මධ්‍යස්ථානයක් හදලා කියලා දෙන්න ඒකෙමයි කිසි තරහක් නැහැ. නමුත් මෙහෙට ආවනම් මේ කියන දේ කරන්න. ඊට පස්සේ මට කියන්න කෙරුවට පස්සේ මොකද උනේ කියලා. එහෙම නැත්නම් මේ කරගෙන යන වැඩ විදිහට කෙනහිල්ලක් වගේ නිකන් පේන්නේ. මම නම් ගණන් ගන්නෑ කෙනෙව්වට. නමුත් ලියලා තියෙන්නේ මේ සතර සතිපට්ඨානේ නොකර ඉන්නා වගේ. මේ වැඩ පටන් ගන්නකොටම කියන්නේ මේ අපේ වැඩ පිළිවෙල සත්‍යත්වට්ටානි තමයි. මේක තමයි විපස්සනා කියන්නේ. ඉතින් ඒකට සමත කියලා නම මාරු කරගෙන විතින් නඩු. ඊට පස්සේ කියනවා මේ චතුර මේ මොනවාද මූල පූර්ව කෘත්‍ය කතා. සක්මණ තමයි පූර්ව කෘත්‍යය. ඉතින් ඒ නිසා කරුණාකරලා ටික කරලා ඒ කරන එකේ තමන් අත්දකින්න දේ කියනවා නම් ඒක මට වෙන්නේ මූලික උපදේශ අහලා තේරුම් අරගෙන ඒක අනුමත කිරීමක් සහ ඒක ආගය කිරීමක්. එහෙම නැතුව ඒක කර හෝ නොකර ඇයි අරහේ තියෙන එක නැත්තේ මෙහි තියෙන එක නැත්තේ කියලා අහනවනම් ඒ කියන්නේ අපි හතරවෙනි දවස වෙනකොට දවස් හතරක් කාලිනාස් වෙලා තිනවා කියලා වගේ මට හිතෙනවා. ඒ නිසා මම කියනවා ඒක කාටට අවශ්‍ය නම් මූලික උපදේශ ටිකට නැවත අහුම්කම් දෙන්න මේ හැම එකටම උත්තර දීලා තියෙනවා. එතකොට ආයෙසරයක් තමයි පාට දා ගන්න පුළුවන් වාහනේ පිට ගිහිල්ලා තියෙනවා. ලිඛිත ප්‍රශ්නයක් පමණයි. ඔව් අපි විනාඩි 40ක් විතර අරගෙන තියෙනවා. එතකොට අපිට තියෙනවා තව විනාඩි 20ක විතර කාලයක් කාට හරි සභාවට මයික් එක පිටත් පිටත් කරන්න පිටිපසට ඉල්ලීමක් තියෙනවා. ස්වාමීන් වහන්සේ පළවිත් පිටගෙන මට තියෙන ඔබ වහන්සේ ඇහුවා පළවෙනි ප්‍රශ්න කරුගෙන් ඒ වේදනාව එනකොට ඒ මේ පාදේ මාරු කිරීමේදී මූල කර්මස්ථානයේ ඉන්නවද කියලා. දැන් මටත් තියෙන ස්වාමීන් වහන්සේ දැන් සමහර වෙලාවට ආනාපාන සති මූල කර්මස්ථානයේ එක සංසිඳී ගියට පස්සේ ආස්වාස ප්‍රාස්වාස වේදනාව දැනෙනවා කකුලේ. ඒ වෙලාවට මං වේදනාවක් වේදනාවක් කියලා මෙනෙහි කළා ඒක අත්හැරුණේ නැත්තම් මම අර සතියේ ඒ මූල කර්මස්ථානයේ තියාගෙනම ඇඟට නොදෙනීම පාදේ මාරු කරගන්නවා. මාරු කරගෙන බලනෝ මං මේ වෙනස් වෙලාද කියලා. නමුත් මට ඒ අවස්ථාවේදී එහෙම වෙනස් වීමක් සිදු වෙච්ච බවක් පෙනුනේ නෑ. හැබැයි ඉතින් හැම පරියන්කකදීම එහෙම වෙන්නේත් නෑ. හොඳටම පරියන්කේ ඒ ආනාපාන සති මේ සංසිඳුනම ඒ අවස්ථාවේදී මට පුළුවන් මේ පාදයේ එහෙම නොදැනෙන්න මාරු කරගන්න. ඊට පස්සේ නැවත වරක් බලනවා මම මට පාදේ මාරු කිරීමේදී ඒ මූල කර්මස්ථානේ වෙනස් වෙලාද කියලා. නමුත් මට ඒක එහෙම වෙනස් වෙච්ච බවක් තේරෙන්නේ නැහැ. හැමම නවත්තපු තැන ඉඳලා මම කරගෙන යනවා. පිරිසුදු නැහැ කියන හදන දේ පිරිසුදු නැහැ. අදහස් කරු කරනවා. මෙන්න මෙහෙම කල්පනා කරන්න. පළවෙනි ප්‍රශ්න කරුණු තිබුණේ ආනපාන සංසිඳන කතාවක් නැහැ. භාවනා කරනකොට වේදනාවක් වෙනවා. ඒ වේදනාව බලහිටියට ඉවර වෙන්නේත් නැහැ. ඉතින් ඒකට ඒකට කරන පිළිමක් වශයෙන් කකුල මාරු කරනවා. ඒක හොඳද? ඒක ප්‍රතිපදාවද? ඒක ඒකනේ ප්‍රශ්න තිබුණේ. ඉතින් මම කිව්වේ මට දැනගන්න උනේ ඒ ප්‍රශ්න කරුගෙන් මේ තමන් හොඳටම දන්න දැන් කකුලේ අමාරු නිසා කකුල වෙනස් කරනවා. වෙනස් කරාට පස්සේ වේදනා කරදර ඉවර වුණාද? නැත්නම් ආනපාන ගත්තට පස්සේ අර නැතර කරපු දැන ඉඳලා ආනපාන කරගෙන යන්න පුළුවන් වුණාද? නැත්නම් අවුල් වෙලාද කියලා. ඊට පස්සේ වෙනස් තත්ත්වයක් ඔය කතා කරන්නේ ආනපාන සංසිඳිලා ඊට පස්සේ වේදනාවක් ඇවිල්ලා වේදනාව දැනිලා ඇඟට නොදැනෙන්න මේ කකුල වෙනස් කරාට පස්සේ ආය මූල කර්මස්ථානේ බලන දෙයක් නැහෙනේ හරිනම් ගිවිලනේ ඒක ඊට පස්සේ ආය මූල කර්මස්ථානේ මතුවෙලා නම් අර ඇතිවෙච්ච වේදනාව නිසා හිත ඇවිස්සලා එහෙමයි එතකොට ආයශරය දකින්නකොට Tamanට බාධාකින් තොර වාහනපණ යන්න පුළුවන් නම් මෙතන එච්චර වාර්තාගත කරන දෙයක් නැහැ පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒක නිසා එතන එච්චර ප්‍රශ්නයක් මතු කරගන්න දෙයක් නැහැ. ආන අඩි සංසිඳන පස්සේ වේදනාව ආවා, සද්ද ආවා, හිතවිලි ආවා, කොයි එකක් වෙන්න පුළුවන්. ඒක ਸਰවඥාන්සේ ඉඟි කරනවා කොතනක හෝ එන සද්දට ප්‍රතික්‍රියා කළොත්, කොතනක හෝ ඒ වේදනාවට ප්‍රතික්‍රියා කළොත්, කොතනක හෝ ඒ හිතවිලි ප්‍රතික්‍රියා කළොත්, ඒ ප්‍රතික්‍රියාව නිසා ආයතන නැති වෙච්ච ආනපන ඉස්සෙනවා. ඒතර යෝගාවචර විවෘත වෙන්නේ එක්ක සද්ද කලබලයක් සහ ආනපන සහිතව. එක්ක වේදනා කලබලයක් සහ ආනපන සහිතව. එක්ක හිජිවිලි කලබල සහන පණ සහිතව. එතකොට යා කවුලනේ. ඒතර දරුවන් සඳහන් කරනවා මම එතෙන්දි ඉස්සලා සතිමත් වීම සඳහා සමාධිගත වීම සඳහා ගත්ත අරමුණ පිහිටවයක්. සරණ ඵලයක්. ආ ඒ කියන්නේ නැවතාන පණේ මතු කර ගන්න. ඉතින් මතු කර ගන්න පුළුවන් නම් බුදුහාමුදුරන්ගේ උපදේශ පන්ති හරි. ඒක තමයි දැනගන්න පුළුවන්. එහෙම මතු කර ගත්තාම ආනපානේ තිබුණා වාගෙම කරදරයක් දෝ කීකරු ආම්බන් වෙලා ඉන්නවද? එහෙම නැත්නම් ආනපානට ආහිත තියාගන්න බැරිද කියලා. එම් බැරි වෙනවා හුඟක් අඩුයි. අර විදිහට හරියට බස්සගෙන ගියොත් නමුත් මූල ඉස්සලා අහු ප්‍රශ්නයක නාගේ එච්චර ආනාපාන සංසිඳන කතාවක් හෝ වෙනදනා වෙනස් කරාට පස්සේ නැවත ආනාපාන ගියාට පස්සේ පේන හැටියක් හෝ අපිත් එක්ක හදා බෙදා ගන්න කැමති නැහැ. ඉතින් කැමති නැත්තම් මට විග්‍රහ කරන්න දන්නේ නැහැ මූලික අවස්ථාවේදී පොඩ්ඩක් වෙනස් කරලා භාවනා කරගෙන ආනාපාන සතිය පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවෙ හරි ආනාපානෙ කැඩෙන්නේ වේදනාව නිසාමයි. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා කකුල පොඩ්ඩක් වෙනස් කරගෙන භාවනාව කරගෙන යන්න පුළුවන්. හැබැයි අහපව් ආනාපානේ අඩු වුණාම වේදනාව තව ටිකක් වැඩියෙන් දැනෙනවා. ඊපස්සේ වේදනාව ගැන මෙනෙහි කරනවා. අහපව් ආනාපානෙට යනවා. එහෙම එහෙම කරගෙන ගියාම යම් අවස්ථාවකදී වේදනාව දිනනවා. එතකොට ආනාපානෙ කැඩෙනවා. ඒ පස්සේ සම්පූර්ණ ඉරියව්ව වෙනස් කරලා ආය පටන් ගන්නවා. ආය පටන් ගත්තට පස්සේ ආයසරයක් ආනාපානයට සුවදව ඇතුල් වෙන්න පුළුවන්ද? පුළුවන්. එච්චරයි. එහෙම පුළුවන් නම් ඒතර Tamanne කියන්න පුළුවන්නේ පුංචිවට වේදනාවවත් එන්නේ ඉස්සලත් ආනපානේ පස්සෙත් ආනපානේ. ලොකුවට වේදනාවවත් එන්නේ ඉස්සලත් ආනපානේ පස්සෙත් ආනපානේ. සම්පූර්ණ ඉරියව් වෙනස් කරත් ඉස්සලත් ආනපානේ පස්සෙත් ආනපානේ. නොදැනෙන් ඩඟට නොදැනට ඉරියව් වෙනස් කරත් ඉස්සලත් ආනපානේ පස්සෙත් ආනපානේ. ඉතින් ඒකට එකම වීජ ගණිතමේ සමීකරණය තියෙන්නේ ඉස්සලත් සතිය නම් පස්සේ සතිය නම් මැද තියෙන කිසිම දෙයකින් හිත කෙලිසිලා නැහැ. ඒක සද්දයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න, හිතවිල්ලක් වෙන්න පුළුවන්, ඉරියව් වෙනස් කරා වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරයට දැනගන්න තියෙන එක යන්න ඉස්සලත් මම හිතියේ මම දන්න කියන මූල කර්මත්තානේ සතියේ. දැන් මේ ඔක්කොම කකුල් වෙනස් කරලා දැන හෝ නොදැන වේදනාව නිසා හෝ ඉවරනට පස්සෙත් ඉන්නේ ආනාපානේ. ආහනේ ටික දන්නවනම් දැනගන්නේ අතරමැද කිසිම තැනකින් කෙලසිලා නැහැ. ඒ විදිහට සැක කෙරුවොත් විතරයි හිත කෙලසෙන්නේ. Taman දැන පටන් ගන්නකොට සතිය ඉවර වෙන්නේ සතියේ. ඔව් එතකොට සොයනස්සේ අපි දැන් කියමුකෝ අපි පැයක් ඉඳ ගන්නවා කියලා ප්‍රාර්ථනා කරලා වාඩි වුණා කියලා. දැන් අපි කොහොම හරි මේ පැය ඉඳ ගන්නවා කියමු. අර වේදනාවත් එක්ක කොහොම හරි ඉඳගත්තා. අල්ලා ඒ ඒ වෙලාවට බැරි වෙලා හරි පොඩ්ඩක් වෙලාහින් නැවතුනොත් නැවතුනොත් ඒකත් තමයි. වෙලාහින් නතර කරක නැගිටලා යනවයි කියන එක. එහෙම. ඉතින් නැගිටලා ඒ කියන්නේ අන්තිමට වේදනාව එනවනේ. වේදනාව නිසා නැගිටලා යනවා. එහෙම. ඉතින් try කරලා බලන්න වේදනාව නිසා නැගිටලා ගිහලා මෙතෙන්ද ගිහිල්ලා ආපහු ඇවිල්ලා වාඩි වෙලා බලන්න මොකද වෙන්නේ කියලා. දැන් ඔක්කොම ඇඟට යට වෙලා උඹ හරි උඹ ලොක්කා කියලා වේදනාවට තැන දෙනවා. හරි ඕන්න අතහැරලා දාපන්ගෙන නැගිටලා යන්න. ආයෙත් එලිපත් ලාගෙන ගිහිල්ලා හිතන දැන් හත්නේ දැන් වේදනාව බලාතක නැහැ. ආයෙත් ඇවිල්ලා වාඩි වෙලා බලන්නට හිතපු විදිහට මානපණි ගන්න පුළුවන් නම් ඉරියව් වෙනස් කරා විතරක් නෙමෙයි එළියට ගිහිල්ලා චූ කරලා කක්ක කරලා වතු ටික බීලාවත් මොකුත් වෙන්නේ නැහැ. ඒක කරලමයි තේරුම් ගයි. ඉතලා ඇඟට නොදැන වෙනස් කරලා බලනවා මුලිත් ආනපානේ පස්සෙත් ආනපාන. ඉවසලින් ඇඟ ඉතින් වෙනස් කරලා බලනවා මුලිත් ආනපානේ පස්සෙත් ආනවා. ඒ තරම ටිකක් ගිහලා වතුට්ටියක් බීලාවිල වාඩිලා බලනවා ඒත් ආනපාන. ඉතින් එන්නේ එන්නේ එන්නට කට ලොකු අඬුවකට වගේ අහුවෙන ප්‍රදේශෙ වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙනවා කවුන්ට්ස් තියාගෙන ඉන්නවා බුක් කීපින් තියනවා නම් විතරයි Tamanda මේ බිස්නස් එක ලාභද පාඩුද කියන්න පුළුවන්. එළියට ගියාට පස්සේ අපි මැරෙන්නේ නැහැ. සිද්ධිය ඉවර නැහැ. එළියට ගිහලා ආයෙ ආවිල්ලා වාඩිලා බලන්න. එතකොට වෙන්නේ ඉරියව් වෙනස් කරා නෙමෙයි. ඉරියව් වෙන එකට මාරු කරලා අතරමඟදී දන්නවා දැන් හරිනේ. මෙතෙන්ට එනකොට බලන්න වේදනාවක් ඇත්තෙම නැහැ. බොහෝ විට. ඒකට බලන ආයසරයක් ගිහිල්ලා පොඩියට නිකන් ට්‍රයල් එකට වගේ ඇවිල්ලා ආයසරයක් වාඩිලා බලන්න මට අර පුරුදු විදියට ආනාපානත් එක්ක ඇසුර පටන් ගන්න පුළුවන්ද කියලා. මේ මේක නිකන් මේ මේ කොතෙන්ද ගහුවත් බල්ලා කකුල උස්සනවනේ. ඒ බල්ලගේ හැටි. කොහාට ගියොත් කුකුලක් කුසනවා. පොඩි එකාට මොනවා වුණත් බඩේ ගැක්කම කියනවා. වගේ අපේ ඇඟත් භාවනා හරියනකොට নানা ප්‍රකාර දේවල් කියනවා. එයාට ඉතින් තාත්තා නම් ඉන්නේ අම්මා නෙවෙයි නම් කොහෙන් කිරි දෙන්න. ඉතින් තාත්තා ගන්න රබර් සූප්පුවක් දෙනවා. ඉතින් පොඩි එකා රබර් සූප්පුව උරෝරා හිටියට කිරි හම්බෙලා නෙවෙයි උරන්නේ. අපිත් බුදුහාමුදුරුවෝ දීලා තිනවට රබර් සූප්පු ගොඩක්. එකක් දෙන්න බබාට. බබා හඳන්නේ නැත්තම් බඩ පිරලද නැද්ද කියන එක අම්මගේ ජොබ් එක. තාත්තට තියෙන්නේ අඬන එක නතර කරන්නේ. ඉතින් මේ වගේ ටිකක් නලවලා ගෙනල්ලා ආයෙ තියලා බලන්න. කකුල හොල්ලලා බලන්න අකත කරලා. නොහොල්ලන්නේම නැතුව ඉඳලා බලන්න. මෙන්න මේ ටික ඔක්කොම ආර්ය පරිශෙන්ට වැටෙනවා. කවදාකවත් කෙනෙකුට කියන්න බෑ මේක මෙයාට හරියයි මේක හරියන්නේ නැහැ කියලා. ඒ කෙනා ළඟ පොත්ත බීමක් නැත්තම්, කවුන්ට්ස් නැත්තම්, ඉවර කෙරුවට පස්සේ ආනාපාන දිහා බලලා විස්තර දෙන්නේ නැත්තම් කාටවත් බෑ සාකච්ඡාට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ පටන් ගන්නකොට මං ආනපානේ මෙහෙම මෙහෙම මේ ගියා. මෙන්න මෙතනදී මේ බාධාව ආවා. මම මේකට මේ ප්‍රතික්‍රියාව කරා. ඊට පස්සේ මට එක්ක ආනපානට එන්න පුළුවන් නේ. එතකොට තිබුණ තැන ඉඳලා වගේ ගියා. ඒ නැත්තම් මට කරගන්න බැරි වුණා. එතකොට අහන එකනට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ මේ සිද්ධියෙන් පස්සේ තමන් ආනපානත් එක්ක පෞත්ප ඇසුරෙන් මිස මුලින් පැවති ආනපානෙන් හෝ මැද වෙච්ච වෙනසෙන් නෙවෙයි. ඒතරතුරු නැති වුණොත් මට සාකච්ඡාවට ගන්න බෑ. ඒ ටික නැත්තම් ඉතින් නඩුව අහන්න බෑනේ සාක්ෂි නැහැනේ. ඒ ටික මට හිතට කියන්නත් බෑ. ඒක වැරදි. ඒක වැරදි. ඒ නිසා යෝගාවචරයට අවශ්‍ය කරලා තියෙන්නේ ඔය කොච්චර જાති වුණත් ආනාපානේ නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ නැලවිල්ල බබා අඬලා නැලවිල්ල වුණා පස්සේ ආයෙත් බලන්න පොඩ්ඩක් අතරමඟදී හරි ගිහිල්ලා මට ආස්වාස්වාස්වාස්සේ බලන්න පුළුවන්ද කියලා ඇත්තටම බලනකොට මානපානේ අපිට කදාකත් අනදර කරලා නැහැ. අපි ආනාපානට අනදර කරා. එනිසා ඊටත් වැඩි දේවල් කරලා බලන්න මොනවත් වෙන්නේ නැහැ. හැබැයි ඒක අර කොළුකමට කරන්න ඕන. සෙල්ලක්කාරකමට කරන්න ඕන. බයට පැකිරිලා එහෙම කරන්න ගියොත් පැටෙනවා. පෙරවසන්න මයික් එක එවන්න මෙහා. නෑ කාටවත් එහෙම කරන්න දෙන්නේ නෑ මොකද අපේ භාවනාවේ කිසිම පුද්ගලිකයක් නෑ පුද්ගලිකයි රාශිගතයි නෑ. ටික ටික ලියන්න. එතකොට ඔක වෙන්න තියෙන්නේ තවත් කෙලේශයක් වැඩෙනවා. නිසා අපි ඇදලා දාමු එළියට නැතුව හංගන්න පටන් අරගත්තොත් හැමදාම කට්ටිය කියනවා මේ පොදු කමටහන් සුද්ධ කිරීමේ ආනිසංශ ඒ තීදී හැමදාම කවුරු හරි ඉල්ලනවා. මං කියනවා පැහැදිලිවම නැහැ. දෙන්නෙම නැහැ. එතකොට මොකක්වත් නැහැ. ඉතින් පුළුවන් නම් කපා බැන්න කපා. දින්නේ නැත මොන කරලදී? දීපං කියන්නේ. එදා ලියලා දාන්න මේකට මම මූණ බැලුවත් බයින්නෝ නැතත් බයින්න. ලියලා දැනගෙන කීගත් බයින්නෝ නැතත් බයින්න. ඉතින් එහෙම කරලා තමයි මේ කෝල ගති අයින් කරලා කියන්නේ කෙල්ලෙක්ම අයින් කරලා කොල්ලෙක්ම මතු කරලා ගන්න. ට්‍රාන්ස්වෙස්ටයිටිස් ඔපරේෂන් එක කරන්න. හරි අප්සෙට් වෙලිනේ. ඔක්කොටම තනෙන් කිරි බොන්නමයි ඕනේ. ඉතින් එහෙම බෑ. ඉතින් තාත්තා මොනව කරන්නේ? තාත්තා කරන්නේ සූප්පුව දෙන එක විතරයි. ඒව දෙන්නේ නැහැ. මේ යන විදිහට කාට කවුරු කතා කරනවද නැහැ ප්‍රශ්න ලියලා දානවා. මම ගොඩ මඩ නැතුව තලනවා, බටු තලනවා කියලා ගෝණිය ඇතුලට දාලා අහුවෙච්ච එකත් ඉලිය දැයකට උසාවියට අරගෙනත් තලනවා. ඉතින් ඒකට තැලපු නැති කට්ටියට නිකන් තැලෙනවා. අර ගෙදර තියෙන මුවහමඩ තලනකොට කැලේ ඉන්න මාවල තැන. ඉතින් මේ වගේ එකනේ දෙන්නේ පුදුම පැකිලිල් එකට ඇඹරිල් එකට එනවා. මයි ළඟ පොඩ්ඩක්වත් කනගාටුවක් එන්නේ නැහැ මට. හරිම කරුණාවන්ත හැබැයි මගේ ගිහි නම කරුණාරත්. හරි අප්සෙට් එක තියෙන්නේ. කිසිය මොන විදිහකට උණු වෙන්නෙම නැහැ. එනිසා මේ මේකට හැඩ ගැහෙමු. ලිඛිතව දෙමු ටික ටික ටික ටික හැමදාම මට හිතෙන්නේ දැන්නමත් හොඳටම වැඩි කියලා හිතනවා මට අහන ප්‍රශ්න ගන්න. අද නම් ওই පැයකට කලින් ඉවර වුණා. ඒ වුණාට අපි ඒක කොහොමද කසල ගන්න ඕනේ මොකද හරි වැදගත් ඒ මගේ ජීවිතේ මම මෙතෙන් ආවේ ප්‍රශ්න සාකච්ඡා ඇත්තට මම ප්‍රශ්න අහලා නෙමෙයි අනුන් අහ ප්‍රශ්න වලට මට ලැබිච්ච උත්තර නිසා ඒ නිසා මම කද්දාකත් ඒක අව탁සිරු කරන්නේ තාමත් වැදගත් ඒ කියන්නේ තමන් ප්‍රශ්න ලිව්වත් නැතත් අහගෙන ඉන්න එක ඔය යුනිවර්සිටි එකේ ඉඳද්දී මේ හෙට විභාගේ නම් ඉතින් පන්ති ඉන්නෝනේ බැච් ස්ටොප් වෙන කට්ටිය ඒකට බඳගෙන ඒගොල්ලොම ප්‍රශ්න ගෙනල්ලා ඒගොල්ලෝ උත්තර දෙනවා ඒ ඉතින් අහන්න පිළිස නැහැ නේ ඉතින් අපි ඉන්නෝ කූපියේ තියාගෙන ඉතින් අර කට්ටිය ප්‍රශ්න අහලා දෙනවා අපේ කුප්පේ නිකම්ම පිරෙනවා. කවදාකවත් පරණ පත්‍ර බදලා බලන්නෙත් නැහැ, රිවිෂන් කරන්නෙත් නැහැ. මොකක්වත් නැහැ. අර කවුරු හරි සාකච්ඡා කරන කෙනා ළඟට ගිහලා කුප්පිය තියාගෙන ඉන්නවා. කුප්පිය පුරවනවා කියලා අපි කියන්නේ. සාකච්ඡා යනකොට අපේ කුප්පිය පිළ අපි 33 ෂේප් එකට අරගත්ත ගියා. Credit pass, distinction, first class මොකක්වත් නැහැ. චාරකෝල ඇත්තටම මහන්සියලා උන් ගන්නවා උසස් පෙළවල්. මට නම් හරිය ඇති අර ඒ කට්ටිය ප්‍රශ්න ඉදිරිපත් කළා අහනකොට දැන් මොකද්ද මේකට දැන් අපි දෙන උත්තරේ? කියුම් බලන්න ඔය ලියලා තියෙන කියුම් බලන්න කමන්නේ. ප්‍රශ්නයක් නෑ අපි අපි පළවෙනි සැසිවාරයේ ගමු ආද. ඊගා දවසේ අනිත් ටික ගන්න. ඒත් කමන්නේ පැය ගියක් ඇයි? පැයක් දෙන්නද? ඉතින් ඒකනේ ඉතින්. අර විනාඩි 20ක් තව විනාඩි 15ක් විතර ගන්න පුළුවන්. මං හිතන්නේ ඔය අඬන්න තරම් ඇත්තෙත් නැහැ විනාඩි 15කට. ප්‍රශ්න නැහැ. ඒත් ප්‍රශ්න නැහැ. අපි ඒකට සාදු කියලා කියනවා. හෙට ලියලා දාන්න පෙට්ටියට. ඔය මයික් එකට කතා කරමු. අර පිටපස්සේ ඉන්න කට්ටිය මගේ කට දිහා බලන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ වේදනාව එද්දී දැන් ආනාපානේ පිට රඳවගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ කුලෙන් වේදනාවක් දැනෙනවා. දැන් ඒ කකුල් දෙකේම ටික ටික වැඩි වී වැඩි වී යනවා. කොච්චර වුණත් ස්වාමීන් වහන්සේ ඒක ආනාපානෙ පිට තියෙනවා. නමුත් මම ඒ වේදනාවෙන් නැගිටලා යනවා. නැගිටලා ගිය සමනස නැගිටලා හුඟක් වෙලා යනකල් ඒ වේදනාව දිනා මතක් වෙනකොටත් හරියට වේදනයි. කියන්නේ හරියට රිදෙනවා ස්වාමීන් වහන්සේ සමහරකට බැලුවට ඉවර වෙන්නේ නැහැ ඒ වේදනාව එදිහා සමහරකට ඒක පැන නගින අවස්ථාවකදී බැලුවොත් ඇති වෙලා නැති වෙලා යනවා වගේ ඊයේ දැවුණා ඊයේ අහවස හුඟක් වෙලාට ස්වාමීන් වහන්සේ මේ ඒ වේදනාව නැති කරන්නම බෑ ඇත්තම ස්වාමීන් වහන්සේ ඉස්සර මම පොඩි කාලේ මේ බල්ලෙක් ඉන්න එකට පයින් ගහනවා ඒ වයින් වඳින්න වෙනවා. අපේ අම්මා කියලා තියන්නේ බල්ලෙකුට වයින් ගවන වැඳපන්. ඒක තමයි ගොඩක් දේවල් තියෙනවා කියන්නේ. ඉතින් අර ඒ බල්ලට බඳින එකයි තියෙන්නේ මට කියලා වැඩක් නැහැ. ඊට පස්සේ එයාට පයින් ගාලා මටම තේරුණා මේ කකුල උලුක් කෙනයි මම ඒක නතර කරේ. ගිය පාරේ ගිය ආත්මේ මහත්යක් දන්නේ නැහැ. <laughs> සරත් මට මෙන්න සිදුවේ මං කියන්නේ. හරි මාත්‍යන මට හිතෙන දේ මං කියන්නේ. බුදු පිළිමයක් දැක්කම පයින් ගහන්න මෙතනවා. හරි. දැන් ස්වාමීන් වහන්සේ ඇත්ත කතා කරන්න එපාය. ඒ බුරුමේ ඉන්න කාලේ නෝන මහත්තයෙක් හිටියා යා වියට්නාම් ජාතික. ඉතින් වියට්නාම් ජාතික ඉඳගත්ත ගම මේ පිටකොන්ද වේදනාව ඉතාමත් ලස්සනට විස්තර කරනවා. ඒ වේදනාව වෙන හැටි, පද දෙන හැටි මොනම විදියක භාවනා කරන්න. හැබැයි හරියටම විනාඩි 10ක් දුන්නොත් විනාඩි 10 විස්තර කරනවා. ඉතින් කමඨහන් සුද්ධ කරන සායඩටත් අප්සෙට්. හරියට වේදනාව ගැනමයි කියන්නේ පැකිලීමකුත් නැහැ. ඉතින් සයිඩෝ නැති වුණා. නායක සයිඩෝ දවසක් කතා කළා කිව්වා උඹ ගිය ආත්ම පොලිස් කාර්යයක් වෙන්න තියෙනවා. අයි ගහනවනේ දකින් දකින්නට ගහලා. ඉතින් අවුරුදු 3 4 ගියා. ගිහිල්ලා මම ගියේ මම 96 ආවේ. ඒ 2001 මං ගිය වෙලාවේදී නායක සයිඩෝත් හිටියා. අර ලේඩිත් හිටියාවිලා. මම කතා කරින් දැද්දී එයාම දිහාගේ එකම විනෝදාංශය තමයි භාවනා මධ්‍යස්ථානයක හොඳට උයලා හැම යෝගාවචරණයම කන්න දෙන එක. යා භාවනා මධ්‍යස්ථානක් හදලා තිනවා ප්‍රංශේ. ප්‍රංශේ කට්ටියට උයලා කන්න දෙන එක තමයි යාගේ විනෝදාංශය. වැඩි කතා බතා මොකුත් නැහැ. මට සයිඩෝ කතා ලිකුවා රාම්මණ්ඩි හරහා ගිහිල්ලානේ. මම බලනකොට කිව්වා අර මම හරියට දින්දලා තියෙනවා ඉන්ටර්විව් එකද අහගෙන ඒ වේදනාව. හැබැයි කිසිම දවසක මූණ පැඟිටි කරගන්නෙත් නැහැ. වෙච්ච දේ හරියටම කියනවා. අහගෙන ඉන්නකොට හිතනවා මේ මනස ආරින්නෙත් නැහැ. ඒ ලොකු සයිඩෝම මට කියනවා මංවත් හිතුවේ නැතිලු. අවුරුදු ගාණක් කරලා ඇවිල්ලා කිව්වලු අර වේදනාවක් දැන් නැහැ. ඉතින් වගේ අපි අපි හිතනවා මේ පරණ කර්මය. ඒ සංසිකුවේ එකයි තියෙන අපිට මෙහෙම පරණ කරපු කර්මයක් වෙන්න ඇති මේක. හැබැයි උඹේ කියන වීරත්වය කියලා කියන්නේ ඒක කියනවා පැකිලෙන්නෙත් හැමදාම හරියට වෙලාවට වාඩි ඉතින් ඒක දිහා බලනකොට අනික් භාවනා කරන ඔක්කොම නිකන් එයාට උත්තර බඳිය යුතුයි වගේ. ඒ තරම් පෞරුෂත්වයෙන් වැඩ කරනවා. කිව්වා 2001 ගියාට පස්සේ කිව්වා ඒ ලේඩි ත්‍රු. සානසේක දැන් නෙමෙයි හිතෙන්න පටන් ගත්තේ ගොඩක් ඉතල ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඇත්තම කියනවා නම් මට මේ කකුලේ ලොකු ස්නායුවක් මතකුත් ආවා. මේ කකුලමයි මතක් වෙන්න ගන්න. ඇත්තම කියන්නේ මේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඒකෙන් මගේ කොන්දත් ඔපරේෂන් කෙරුවා. ඊට පස්සේ ඇඳ උඩ මස් තුනක් ඉන්නකොට ස්වාමීන් වහන්සේ මට හිතුණා මේ ඔක්කොම මේ බොරුනේ කියලා. ඒකෙන් පස්සේ තමයි මම ධර්මයට හැරෙන්න මුනේ. ඊට පස්සේ ටික කාලයක් යනකොට මට ඒක ඒ සිතුවිල්ල එහෙමම ගියා. බුදුගුණ ගොඩක් වැඩුවා. වේදනාවද හිතවිද? බය තමයි. නෑ, පයින් ගහන්න එන සිතුවිල්ල ගියා. දැන් ස්වාමීන් වහන්සේ භාවනාව මට තේරෙනවා. ඉස්සරහා වාඩි වෙනකොට මටත් බයද? වැඩි <laughs> වෙලා හරි හිතවිල්ල આવොත් එහෙම දැන් හිතෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් හුස්ම රැල්ල ගොඩක් දේවල් තියෙනවා ස්වාමීන් හුස්ම රැල්ල අන්සිඳීගෙන ගිහිල්ලා දැන් හුස්ම එක වෙලාවකට හිත විසිරිච්ච අවස්ථාවේදී හුස්ම රැල්ල එක එක අවස්ථා පේනවා. හිත නිශ්චලව තියෙදි හුස්ම රැල්ල එක විදිහකට තියාගෙන පුළුවන් ගතිය තේරෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි මෙහෙම යටට යටට යනවා. අය රවුමට රවුමට රවුමට රවුමට යනවා. අය සමහරක් අවස්ථාවේ ඉස්ලාම උනේ ස්වාමීන් වහන්සේ උස්මරල්ල මෙතන තිබිලා මං චූටක් උඩක වගේ ඉන්නක පොඩි උඩක වගේ උස්මරල්ල කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි උඩට යවිලා යම් කිසි ස්ථානයකදී නතර වෙලා අය පල්හැට එනවා. අය ඒකම දැන් කාලයක් තිස්සේ සිදු වෙනවා. හුස්ම රැල්ල පල්ලහැට එනකොට මට මේ ශරීරයේ තදවීම, රිදීම, වේදනා, කම්පන මේ මේක හුස්ම රැල්ල උඩට යනකොට ස්වාමීන් වහන්සේ මට දැනෙනවා මේ මේ ශරීරයේ මේ මෙතනින් හුස්මෙන් පල්ලහැට ඇදෙනවා පල්ලහැට ඒක තමයි බරගතිය දැනෙන්නේ මෙතනත් නාසයේ තදවීමක් වගේ තියෙනවා එතකොට වේදනාව එනවා. ඒ වේදනාව දකිනවා. අය ඒකම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ වගේ වෙලාවට ශරීර දිහාටත් හිත යොමු වෙනවා. අය දැන් අය සිදු වෙනවා. දැන් හැමදාම සිද්ධ වෙන්නේ නැහැ. සැරෙන් සැරේ සිද්ධ වෙනවා. මේක හැබැයි ගොඩාක් අවස්ථාවල මේකම සිද්ධ වෙනවා. උඩට යනවා. අය පල්ලහැට එනවා. උඩට යනවා. පල්ලහැට එනවා. එතකොට පල්ලහැට එනකොට මේ වේදනාව දැනෙනවා. ස්වාමීන් වහන්සේ මේ වේදනාව ඉවසන්නම බෑ. ඊට පස්සේ අය හුස්ම මේ නාසිකා යම් කිසි මට්ටමකට ආවහම අය කැඩි කැඩි කැඩි කැඩි පල්ලහැට ගිහිල්ලා අය උඩට යනවා මේ මට්ටමට මෙනවා. ඉතින් ඕව මාරුවෙන් මාරුවට පේනවා ස්වාමීන් වහන්සේ සමහරක් අවස්ථා දිගටම මේ අපිලඳ විස්තර කියන්න පුළුවන් ගතිය සහ මේ අපිලඳ දැනීම නිසා කයේ හිත නැත්තම් සතිය දිගටම පවතින ගතියක්. එහෙම නැත්තම් සතියේ වැඩිපුර කය ආශ්‍රු කරලාගෙන ඉන්න ගතියක්. තමන්න පේන කරදරවදයක් තමයි. වැඩි වෙනවා කියලාද නැත්තම් මේ වැඩිවීමක් ස්වාමීන් වහන්සේ. ඒක නියුණ කරන්න වෙන මොකක්ද එතකොට මට ඒ හැම වෙලෙදීම ඔබ වහන්සේට කියන්න ඕනේ කියන සිතුවිලන සමහර දේශනාවලදී ස්වාමී සැකයක් එනවා. සමහර දේශනාවලදී ඒක මග ඇරිනවා. මාර්ගය ඇවිල්ලා අය දැන් ඔබ වහන්සේට කියන්න ඕනේ කියන අවස්ථාවවලදී කොහොමරි මගේ හිත ඒකට මේ සැකේ දුර වෙලා ඒ අවස්ථාවේලා අය සැක ඊළඟ සැරේ දවසේ පටන් ගන්නවා. ඒක ඇත්තටම පරණ කර්ම ශක්තියක් ගෙවෙනවා. කිව්නට අපිට එක උත්තරයයි මේකට තියෙන්නේ. ඒක අපිට කොච්චර වටන්න ගියත් ඒක අපි කොච්චර මන්දෝත්සාහය කරන්න ගියත් සමහරට වේදනාව නිසා සීදීනස ගන්න මට්ටමට යනකම් යනවා. ඒ සමස කුල් දෙන් අල්ලගෙන මම්ම පොලේ ගහ ගන්න හිතෙනවා. නමුත් අතාරින්න නැතුව ගියොත් මේක පන්නපමණ සහිතන කවදා හරි යහට ගියාට පස්සේ තේරෙනවා මේ මේ වේදනාව කියන චෛතසිකයේ තියෙන ස්වභාව ලක්ෂණය තමයි ඒක හිත පිට යන්නෙම නැහැ. ඉතින් ඒක නිසා සම්බුද්ධජාන වහන්සේ කියලා තියෙන්නේ අපි භාවනා කරලා කරලා කරලා දවසක මෝරච්ච දවසේ තේරෙන්නේ මේ මුළු පැවැත්ම කියන්නේ ජීවිතය කියලා කියන්නේ දවන තවන ගතිය. පීලනට්ටෝ සන්තාපනට්ටෝ. ඉතින් අපි හිතන්නේ භාවනා කරලා ඔස්සේ මේ දවන තවන ගතිය නැති වෙයි කියලා නෑ. මෙතෙක් කල් තිබුණ දවන තවන ගතියට අපි බේත් කරා. දැන් ඒක දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න. ඉතින් මෙතෙක් කලොත් ඒක තිබුණා උච්චාවච වීමෙන් තිබුණා. හැබැයි ජීවිත වෙන හැම වෙලාවෙම දැවීමක් තියෙනවා. හිත ජීවිත වෙන හැම චිත්තක්ෂණයකම තැවීමක් තියෙනවා. ඉතින් මේ දවන තවන ගතිය උච්චාවච වෙනකොට තමයි අපි සැපසා දුක කියලා ගන්නෙ. නමුත් ජීවිත වෙන හැම වෙලාවෙම ඉටිපන්දම්පත් වෙනවා වගේ දැවෙනවා. ඉතින් ඕක හුරු වුණාට පස්සේ ඒ කියන්නේ ඒ දැවෙන ගතිය, තැවෙන ගතිය තමයි භවය කියන්නේ. ඉන්නවා කියලා කියන්නේ. ඕක දැනගත්තට පස්සේ පේනවා අනිත් ඔක්කොම තින්නේ ඔතන කිව්වත් නැතත්. ස්වාමීන් වහන්සේ දැන් මේ වේදනාව දැනෙනකොට හුස්ම රැල්ලෙන්නේ හිත පවත්වාගෙනම මං ඉන්නේ මේ මෙතන දැනෙන ඒ ඒ කම්පණය තමයි පවත්වාගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඒ දැනෙලද සමහරක් වෙලාවට ඒක ඇති වෙලා නැති වෙලා ස්වාමීන් වහන්සේ හරිය සාමකාමී අවස්ථාවකට කීපසරයක්පත් වුණා. ඊට පස්සේ ආපහු හුස්ම රැල්ලට වැටුණා. තමහරක් වෙලාවට හුස්ම රැල්ලම බලන් ඉන්න වේදනය බලන. ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ මොන හේතුවකටත් දැන් ඇය විනාඩි 10 20 නැගිටින්න පටන් ගන්නවා සර ගොඩාක් පැයක වෙන්න පුළුවන්. ඒකකොට නොයසන සුළු ගතියටපත් වෙනවා. Tamandama taman ගැන ලැජ්ජාවටපත් වෙනවා. තරම් වෙන්නේ නැහැ. ඒ වෙනකොට තම හොඳටම දන්නවා. වේදනාව නිසා නැගිට්ටි කියලා. ඒ වේදනාව නිකන් මේ ලුණු දෙහි දානවා වගේ අච්චාරු දානවා වගේ මඩපුවක් gediyak කරනවා වගේ හති කොන තවනවා. ඉතින් ඒ වෙලාවේ කරබන හිටියොත් එහෙම නැත්නම් ඒක බලාන ඉන්නකොට 100 200ක් සතිය තියෙනවා. මලක් හඬම බෑ. එතකොට හිතනද ਸਰවචනන්සි දුෂ්කර ක්‍රියා කරනකොට අවු දවස් ගාණක් කෑම නොකා ඉඳලා ඉඳලා ඉඳලා මේ බඩ අත ගන්න පිට අත ගන්න මට්ටමට ගිහිල්ලා එහෙම වැටෙනවා. ක්ලාන්ත වෙලා වැටෙනවා කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් අර ගොපළු දරුවෝ ඇවිල්ලා ඇඟට චූ කරලා යනවලු. මලමිනියක් කියලා. ස්වාමීන් වහන්සේ සමහරක් අවස්ථාවලදී ඒ දැන් වේදනාව දිහා බලද්දී ඒ වේදනාව අස්තෙනුත් මට හුස්ම රැල්ල එනවා ස්වාමීන් වහන්සේ. ඒක දරහ බලනවා. ඒක කෙරුවට පස්සේ තියෙනවා මේ වේදනාවට අඬා හෝ ගන්න ගියොත් සැකෙන්න පටන් ගත්තොත් දෙගුණ දෙගුණ. ඒක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අර දම් රිවිව් එකේදී එක අනාථ පිණ්ඩුකෝවාදී සූත්‍රය දේශනා කරද්දී වේදනාව හරහා බලන්න කියලා යද්දි මම කකුලේ වේදනාව දැනෙද්දි ස්වාමීන් වහන්සේ කාගෙන හිටියා. එදා කඩාගත්තා. තවත් දවස කොහොම කඩාගත්ත ස්වාමීන් වහන්සේ හැබැයි කඩාගත්තන් පස්සේ දවස් දෙක තුන හරි මාස දෙක තුන හරි ස්වාමීන් වහන්සේ මට භාවනාවට යන්න බැරුව යන මොන හරි වෙන වැඩක් යෙදෙනවා. මේ කර්ම ශක්තියක් තියෙන ලොකු ස්වාමීන් වහන්සේ අහනවා ඉන්න කාලේ සරුවචන් වහන්සේ දේශනා කරන බණක් අහලා එතනදීම සෝවාන් වෙනවයි කියනකොට අපිට හිතෙන්නේ ගෙලින්ම ස්කෝලර්ෂිප් එකකින් ටිකට් එකකින් හම්බුණයි කියලා. නමුත් බුදු බණ අහනකොට විනාඩි 15 විදි වේදනාව වෙනවා. ඒ වේදනාව කාගෙන තව විනාඩි 45ක් බණ අහන්නේ පැයක බණක් නා. ඒ දිගටම අර වේදනාව යට වෙන්නේ සද්ධාව නිසා. ඒ නිසා යා ඉන්නේ තද බල වේදනානුපසනාවක. සරුවචාන්සේ ධර්මයේ දේශනා කරන්නේත් ඒකටමයි. ඒ නිසා බණ ඇහුවයි කියවට කණේ වැඩක් නෙමෙයි එතන යන්නේ. උග්‍ර භාවනාවක් යනවා. ඒක නිසා කිව්වෝ බුදු ලොකු chance කියනවා මේ මිනිස්සුන්ට අපිට හිතෙන්නේ මේ බුදුහාමරගේ ආශිර්වාදයට නිවන් දැක්කයි කියලා. නෑ යන්නේ ඉඳ ඉරියව්ව පවත්නවා හෙල්ලෙන්නේ පෙරලෙන්නේ නැතුව මොකද දන්නවා මේ කලාතුරකින් හම්බෙන දෙයක් මේ ඇඟ පුපුරු ගහනවා තඩිස්සෙනවා ලුණු දෙහි දැම්මා වගේ අච්චාර දෙමගේ කාගෙන ඉන්නවා. ඉතින් එතකොට අපේ ප්‍රතිශක්තියේ ඉවසීමේ ශක්තිය අපි දන්නේ නැති ඉහළ මට්ටමකට එනවා. ඉතින් මම කියන්නේ තමයි ඕකට තමයි කෙල්ල කුල්ල කරනවා කියන්නේ. ස්වාමීන් වහන්සේ ඊයේ සාමාන්‍ය මට පාන්දර තමයි ගොඩක්ම භාවනා වැඩෙන ස්වාමීන් වහන්සේ. ගොඩක් අවස්ථාවල පාන්දර තමයි තේරෙන්නේ මොන හරි පොඩි ටිකක් ඉස්සරහට යන ගතිය ස්වාමීන් වහන්සේ. ඊයේත් ස්වාමීන් වහන්සේ පාන්දර කියලා දැන් මම ගොඩාක් ඊට පස්සේ අර වේදනාව පටන් ගන්නකොටම ඒක දිහා බැලුව එක පාටම. එතකොට බලනකොටම ඇති වෙලා නැති වෙලා ගියා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ නිශ්චලතාවයකටපත් වුණා. ඔහම ඒ ඒ වේදනාව විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මට තිතට සිතුවිල්ලක් ද්වේෂයක් ඒ කියන්නේ යම් කිසි දෙයකට කාමච්ඡන්දයක් වගේ ඇති වෙනකොටම වගේ දකින්නවා ස්වාමීන් වහන්සේ එතකොටම නැතුව යනවා ඒ අවස්ථාවල පොඩ්ඩක් හරි නිශ්ශබ්දව හරි හිත තැන්පත් වෙනවා ඊට පස්සේ ආපහු හුස්ම රැල්ලට වැටෙනවා ස්වාමීන් වහන්සේ ඒක එහෙම අවස්ථා කීපයයි දැක්කේ ගොඩක් නෙමෙයි ස්වාමීන් වහන්සේ ඒ ඇති කලාතුරකින් හරි Taman තේරුම් ගන්නවා නම් ඒගොල්ලෝ අහන කියන්න දේ අහනව නෙවෙයි අපි පුළුවන් තරම් බලනවා ඒක අපිට ඕනේ පැත්තෙන් බලන්න රාගයයි ద్వේෂයයි දෙක එක වැඩ කරන වෙලාවේ පමණයි කෙලස් කැවීම සිද්ධ වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන සාන්ත දාන්ත තත්ත්වෙදී ඒක වෙහෙසකිමන් හැරීම වුණාට කෙලස් කැපීම සිද්ධ වෙන්නේ මේකදී. ඒ වෙලාවට ගොඩ දාපු පණුවෙක් වගේ, වයිනිස් පිට්‍රෝල් දාපු පණුවෙක් වගේ අපිට කැවෙනවා තේරෙනවා. ඔව් සමහරස් දැන් භාවනා කරගෙන ඉන්නකොට සමහරස වේදනාව තෙරපීම් එහෙම දැනෙද්දි ස්වාමීන් වහන්සේ එක පාටම යම් කිසි දැන් විනාඩි 10න් වෙන්න පුළුවන් 20න් ඒ අවස්ථා කීපයකටත් දැන් මෙහෙදි නෙමේ ස්වාමීන් වහන්සේ මම ගෙදර පාන්දර භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ මටම තේරෙනවා මේ දැන් මට මං ඇත්තටම මගේ ශාරීරිය තුල තියෙන හැලහැප්පීම ඒ කියන්නේ තදවීම රස්නී කම්පන ඒ කොහොම දිහා මට බලන් ඉන්න බොහොම කියන්නේ ඉවසීමෙන් බලන් ඉන්න පුළුවන් ගතියකුත් කියන බෑ හැම අවස්ථාවකම ස්වාමීන් වහන්සේ මොකක් හරි gedara වැඩකට මතක් වෙලා නැගිටිනවා ඒ කියන්නේ කරන්න තියෙන නිසා නැගිටිනවා ඒ වගේ ගොඩාක් මට හරියට බාධා වෙනවා ස්වාමීන් වහන්සේ ඒක බාධා නේ ඒව බලන්නේ ඒව හේතුඵල ධර්මයේ සිදුවෙන දේ බැලන්ස් එකේ වැඩේ යනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඊයේ දැන් අර ගොඩක් ඇතිවීම නැතිවීම උදේ පාන්දර දැකලා ස්වාමීන් වහන්සේ ඊයේ තමයි දැක්කේ අර හිත තැන්පත් භාවයටපත් වෙනවා. ඊට පස්සේ ආපහු ටිකක් වෙලා ගිහලා හුස්ම රැල්ලට වැටුණා. එතකොට ස්වාමීන් වහන්සේ මම දැන් අනිත් දවසේ දානේ ගන්න වෙලේදී ඒක හපනකොට රස ඒ කියන්නේ රස ඒ ඔක්කොම කල්පනාවෙන් බලනවා. ඊයේ මම කෙසල් ගෙඩියක් කඩලා කනකොට ස්වාමීන් වහන්සේ මට එකපාරට වැටුණා මේ කඩනවා කනවා කඩනවා කනවා ඒක වේගෙන් වේගෙන් වේගෙන් සිදුනා එතන යම්කිසි රැස්කිරීමක් නැහැයි කියලා ස්වාමින් වහන්සේ. මම වේගින් කෑවේ නැහැ. මට වේගින් වේගින් වේගින් එනවා සිදුණා තේරුණා. ඒතර ස්වාමීන් වහන්සේ සක්මනේදී එක එක විදිහට ඔසවනවා, තබනවා. සමහරක් වෙලාවට මේ ඇඟිලි හරියෙන් විතරක් පේන්න පටන් ගන්නවා. හොඳටම හිත දාන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඉතින් එක එක වෙනස් වීම් සිදුවේවි එක එක විදිහට යන අවස්ථා ගොඩක් තියෙනවා. එහෙනම් ඒකකවත් ලකුණු කැපෙන ගැටයක් ස්වාමීන් වහන්සේ මට කියන්නකෝ මේ දැන් අපි එතන දැන් හුස්ම රැල්ල ඔබ වහන්සේ කියනවානේ විතක්ක ඒ ඒ තණ්ඨාන සූත්‍රයේ හුස්ම රැල්ලේ හිත පවත්වාගෙන ඉන්නකොට සමතේ පැත්තට කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මට අන්න එතන තමයි මට සැකේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ. තාම තාම ඔය සැකේ තියෙන්නේ කොතනද කියලාවත් අහුවෙලා නැහැ තාම. නෑ මම කොහොම කතා කරනකොට එනවා. ඒක අනිවාර්යයෙන්ම ලියන්න ඒ නිසා කවදාකවත් හිතන්න එපා තාම ප්‍රශ්න දැකලා තියෙනවා කියලා. ඒක. ප්‍රශ්න දැකලා ඉවරනකොට උත්තරෙත් හම්බෙලා තියෙන්නේ. එතකොට මම නාසිකාග්‍රයම හැම වෙලෙම හිත පවත්තන් ඉන්නද? කිසිම නැහැ ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉන්න බව දන්නවනේ ඉවරනේ. ඉතින් ඒතකොට නාසිකාග්‍රයක් නැන්නේ. හ්ම්. ඒ නිසා මේ වර්ගතර නම් කිරි මොකක්වත් ඕනේ මේ වේදනාවේ ඉන්නවනම්. ඉතින් උග්‍රම සතිය. කිසිම සීලයක් කැඩිලක් නැහැ. උප්පරිම සතිය. අවස්ථාවල ස්වාමීන් වහන්සේ දැන් ඒක සමතේකටපත් වෙලා ඉද්දද්දී උඩට ගිහිල්ලා පල්ලයට ඇවිල්ලා සමතේකටපත් වෙලා තියෙද්දි මට පේන්න පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ මෙතනින් පටන් ගන්න හුස්ම අරගෙන හරි අමාරුම එළියට දානවා ඒකම කරනවා ඊට පස්සේ ඒක ස්වාමීන් වහන්සේ සමතේකට ඒ කියන්නේ නිශ්චල වෙනවා ඊට පස්සේ ආයෙත් අර හුස්ම උඩට ඇදීගෙන ඇදී එක එක ඒව තමයි හෙට උදේ වෙනකන් කියයි මම කිව්වේ විනාඩි 15ක් දෙන්න කියලා දෙ විනාඩි 15 වීලා තියෙනවා. ඔය අර මේ ඩීසල් එන්ජින් එක ප්‍රෙෂර් රිලීස් කරනවා. ඩයල් එක එක පාට අරින්න බෑ ටිකක් දැල්වල ආයෙ ටිකක් අරිනවා. ඔහොම ගියාට පස්සේ තමයි යන්නේ. හැබැයි ෆයිට් එකක් දෙන්න බව තේරෙනවා. ඒක නම් මං අප්පුඩිය ගහලා සතුට වෙනවා. ඒ වෙලාවේ විතරයි කෙලස් කැපෙනෝ හිතාන ඉන්න සාන්ත දාන්ත ගතිය මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔහොම ඉඳලා මහන්සි නම් ටිකක් හති අරින්න ආයෙසරයක් ෆයිට් එක දෙන්න ආයෙසරයක් හති අරින්න ඒක භාවනාවෙන් කෙරලා දෙන්න. ඔක පුද්ගලිකගේ දෙයක් නෙවෙයි. ඒ පුද්ගලිකව කර්ම ශක්තියක් අපිට තියෙනවා. ඒ කර්ම ශක්තිය ගවන්න ඕනේ. නමුත් අපි වැටුණත් වැටෙන්නේ භාවනාව පැත්තන්නේ. බුදුහාමුදුරුව පැත්තන්නේ. ඒක පිළිබඳ සැකයක් තියෙනවද? නෑ. එයිසා පයින් ගහන්න විතරක් හිතුවොත් මට කියන්න මම ඒකට විතරක් ඒක මම කියන්නේ වැරදිලා හරි ආවොත් ගිය වෙලා ඉවරුණා කියලා දැන් අපිට දෙනවා. එච්චරයි මට පරිස්සම් වෙන්න තියෙන්නේ මම බොහොම සන්තෝෂයි. හොඳයි අපිට තියෙන විනාඩි 45ක විතර සක්මන් භාවනාවට. පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මොකද මේ ප්‍රශ්න අහන්න උනන්දු වෙන්නේ උත්තරේ හම්බ වෙයි කියලා හොඳටම දන්න නිසායි. නැත්තම් එච්චර අපි ප්‍රශ්න අහලා නායක හඳුරේස් කරවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිනුත් නිතර යෝගාවචරය අහන ප්‍රශ්නයක් මේක. මේක පුංචි ප්‍රශ්නයක් ඒ වුණාට අපේ ප්‍රශ්නයක් නිසායි අහන්නේ. කරුණාවෙන් අපිට මේ විස්තර කරගන්න ඕම නැහැ. දැන් සමත ක්‍රමයට ගියාම සමාධියක් ගැන කියවෙනවා විදර්ශනා ක්‍රමයට ගියාම සමාධියක් ගැන කියවෙනවා අපි සමත ක්‍රමය සමාධිය මොකද්ද කියලා කොහොමද හඳුන්වලා දෙන්නේ විදර්ශනා ක්‍රමේ සමාධිය කොහොමද කියලා හඳුන්වලා දෙන්නේ කියන එක ගැන හරියටම උත්තරයක් අපිට දෙන්න බෑ කොහෙන් ගියත් සමාධිය කියලා අපි ඒ වෙලාවට බේරිලා නිකන් ඉන්නවා මේ මේක අපේ අධ්‍යාපන අපේ දම්රී පදනමේ අධ්‍යාපන කටයුතු වලට අතුවමනා කරන නිසයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ කියන්නේ සමත සමාධිය සහ විදර්ශන සමාධිය අතර වෙනස මේක පිළිබඳව අපි එක පාරක් ලිව්වා. තොරතුරු මම හිතන්නේ ලිඛිත තොරතුරුත් මම ළඟ ඇති. ඒක අංග සම්පූර්ණ ලයිස්තුවක් නෙවෙයි. ඒ නිසා අපේ තේරවාදී පසු කාලයේදී මේක ලස්සනට වෙන් කළ තිනවා සම්මත සමාධියේදී අරමුණු කරන්නේ සම්මත අරමුණක් විපස්සනා සමාධියේදී අරමුණු කරන්නේ අද්දැකිය හැකි අරමුණක් සමත සමාධියේදී අරමුණ එකයි ඒකම තමයි නැවත නැවත හිත යෙදීම විදර්ශනා සමාධියේදී අරමුණු මාරු වුණත් සතිය සමාධිය කැඩෙන්නේ නැහැ මේක හරියට කියනවා නම් සමත සමාධියේ හිතවල ලද ලෑල්ලකට විදි තමන්න පුරුදු වෙන ඊ ඊ දුන්නෙන් විදින තුනු ආයෙක් වගේ විපස්සනා සමාධියේ පයින් පිම්මට වෙඩි තියෙන ඊතල විදින දුනු ආයෙක් වගේ වෙනස් වෙන අරමුණු. ඒ වගේම තමයි සමත සමාධියේදී අරමුණට নিমগ্ন වෙනවා මිස අරමුණේ අනිත්‍ය දුක්ඛ අනාත්මව ඇති හැටි දැකීමට අවස්ථාවක් එන්නේ ඒකේ හිත මත් වීමක් වෙන්නේ විපස්සනා සමාධියේදී ඒ අරමුණටම යෙදෙන අතර ඉන්න චිත්තක්ෂණේ හෝ අරමුණ පතුරු ගහලා විසිතුරු කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන ඒ සෙල්ලක්කාරගතී විපස්සනා සමාධිය තියෙනවා. සමත සමාධියේදී <clears throat> ධ්‍යාන සුඛේ දිට්ඨ ධම්ම සුඛේ දින අතර විපස්සනා සමාධියේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම හෝ ඇති හැටි දැකීම කියන ප්‍රතිඵලය අපට ලැබෙනවා. ඒ විදිහට මේ අරමුණේ අත්දැකීමේ සහ ඒකට යොදවන යෙදවීමේ <clears throat> වෙනස්කම් තියෙනවා. මේ හැබැයි ඔක්කොම මූලධර්ම. එකපාරට මේ සමතේ හිටපු එක විපස්සනාට යන්න පුළුවන්. මේ විපස්සනා තුනක සමතේට යන්න පුළුවන්. ඒ නිසාද මූල ධර්ම වශයෙන් කවුරු හරි අහුවොත් අපි ඒක පෙන්ලා දුන්නට මේක හොඳම වැඩේ යෝගාවචරයට සමත සහ විපස්සනා කියන දෙක වෙන් කරන්නේ නැතුව අන ගහන ගියොත් ප්‍රශ්නයක් එන්නේ. යෝගාවචරය ඇහුවොත් අපි සම්මතෙන් උත්තර දෙනවා. ඒක මන් දෝත්සාහි කරනවා. ඒ මොකද සමතයට නැත්නම් ඒ සමාධියට ඉස්සරහින් තියෙන චෛසික තමයි සතියේ. ඇතිවිච්ච සතියෙන් තමයි සමත සමාධියක් හෝ විපස්සනා සමාධියක් හදන්නේ. නිසා ඇතිවෙන්න සතිය තියෙනවා නම් හිතම අවශ්‍ය වෙලා හැටියට අවශ්‍ය සමාතේ සමතේ සමාධිය හදාගන්න සමතෝ විපස්සනා. යෝගාවචරය දැනගන්න ගියොත් ඒක මේක සමත සමාධිය විපස්සනා සමාධිය කියලා හුඟක් දුරට කරන්නේ වැරද්ද අඳුරගන්නේ සමත කියලා විපස්සනා අඳුරන්නේ විපස්සනා කියලා සමතේ. ඊට පස්සේ යෝගාවචරයට අනවශ්‍ය සැකයක් ඇවිල්ලා දෙමන් හන්දියක අතරමං වෙච්ච කෙනෙක් වගේ එහින් යන්දෝ මෙහින් යන්දෝ කියනවා. නමුත් අඩු ගානේ ඒක යෝගාවචර දන්නවනම් දැන් මේ තැකයකුයි තියෙන්නේ. මට කරන් තියෙන ඇති වෙන්න සතිය හදන එකයි සතිය අවශ්‍ය දේ හදා ගන්නවයි කියලා ඒ යෝගාවචර හරි ප්‍රායෝගිකයි. ඒ යෝගාවචරට ආතතියක් එන්නේ සැකයක් එන්නේ. ඒ එන්නේ ඒ ටෙක්නික් එක නැත්තම් ඒ යාන්ත්‍රණේ පුරුදු කරපු ස්වාමීන් වහන්සේ තමයි ඔය අචාන්චා ස්වාමීන් වහන්සේ. උද්දේ ඉඳලා හැන්දනක සතිය වඩන්න සමත කියන්න නැත්නම් විපස්සනා කියන්න යන්නත් එපා. එයා ඕන දෙයක් එයාට ඕන එක හදාගත්තා ඒ ඒ විදිහට නැතුව මේක සමත මේක වසනා කියලා යන්නකොටම සෙක්ටේරියනිසමක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ වර්ගවාදයක් අනිවාර්යයෙන්ම යෝගාවචරයාගේ මේ ආයුධ ටික මොට්ට කරලා දාන. ඒක නිසා මම බුරුමේ ඉඳද්දී මෛත්‍රී කීටපු ස්වාමින්වහන්සේ ජර්මන් ස්වාමින්වහන්සේට මම කිව්වහම නිස්සරණවනේ අපි හිටපු ලොකු chance සමති විදර්ශනා දෙකම කරනවා කියලා ඒ chance උඩ ගියා. මයි ලෝකේ මං කවදාකවත් දැකලා නැහැ කිව්වා මේ දෙකම කතා කරන එක භාවනා මධ්‍යස්ථානය. ඒ තරම් භාවනා මධ්‍යස්ථාන අතර ભેද මේක සමත මේක විපස්සනා කියලා. ඉතින් ඒ තරම්ම නමුත් මේ දෙකම එකම තරුවචනාසි දේශනා කරපු එකම සතියෙන් පටන් ගන්න දෙයක් අරමුණු කරන අරමුණ සහ ඒකෙන් පෙනෙන යථාව දර්ශනය අනුව වෙනස් වෙනවා. හැබැයි වෙනස්කම් ඔක්කොම තාම මතක තියාගෙන පොතේ තියෙන්නේ. එනිකන් මූල ධර්ම. ක්‍රියාත්මක වෙන එක නම් බලන්නේ ආතතිය නැති කර ගැනීම විතරයි ආ බලන්නේ. සමාවෙන්න ඕන. මේකටත් මේකත් ඔකටම සම්බන්ධ ප්‍රශ්න කොටසක්. සමිත සමාධියෙන්ද ධ්‍යාන වලට යන්න පුළුවන් වෙන්නේ විපස්සනා සමාධියෙන් යන්න බැරිද ධ්‍යාන වලට? යන්නේ. ඒක නිසා මේ මම බුරුමට යන ස්වාමීන් වහන්සේ ඉන්දිසරි ලයිෆ් කියන පොතේ විස්තර කරනවා සමත සමාධියකට ගිහිල්ලා එහෙම නැතුව ගියාම හම්බ වෙන විතක්ක ਵਿਚාර බීජ සුඛ එකග්ගත ආදී ධානයෙන් ධානයට වෙනස් වෙන ධානාංග තියෙනවනේ ඊට පස්සේ විපස්සනා වේ ඉන්නකොට ඒ ධානාංග Taman අද්ද දකින්න හැටි හැබැයි සමාධියකට සමවැදිලා නැහැ ධානයකට සමවැදිලා නැහැ නම කෘත්‍ය සිද්ධ වෙනවා ඒ කෘත්‍ය අතින් මේ දෙකම සමානයි. ඒ නිසා අපේ අටුවාචාරින් වහන්සේලා අපි ප්‍රසිද්ධිය පිළිගන්න බුද්ධඝෝසාචාරින් වහන්සේ සඳහන් කළා තියෙනවා. විපස්සනාව පටන් අරගන්න උපචාර සමාධිය ඇති. උපචාර සමාධියේදී දැන් සතිය හොඳට තියෙනවා. තම සමවැදිලා නැහැ. ඉතින් සමවැදිලා නැතුව ඉන්න වෙලාවේදී ඕනනම් හිත ක්‍රියාවත් භාවය හරහා අනිත්‍ය දුක්ඛ අනාත්ම බලාගෙන කෙලින්ම විපස්සනාට යන්න පුළුවන්. නැත්තම් ධානයකට ගිහිලා නැගිටලා ආය විපස්සනාට යන්නත් පුළුවන්. ඒ නිසා උපචාර සමාධියේදී තියෙන මේ උපචාර සමාධියේ තියෙන සතිය ගත්තොත් නිකන් බඳින්ද ඉස්සලා තියෙන ලව් එක තියෙන්නේ. බැඳට පස්සේ ලව් එක වෙනයිනේ. බඳින්ද ඉස්සලා තියෙන ලව් එක ගින්නි ගන්න එකක් නැති තියෙන ඉතින් සාදරෙන් ආදරෙන් මැනිකට සාරි දෝනයි මැනිකට වලලු දෝනයි කියාගෙන තියෙන්නේ. බැඳට පස්සේ ඕක ටිකක් ටිකක් පහු පහු වෙනකොට ටිකක් කොහු කොහු වෙන ගතියක් තියෙනවානේ. ආන්නේ වගේ තමයි උපචාර සමාධියේදී තියෙන එක හරිම ෆ්‍රෙෂ්. හරිම නිකන් මේ පිපෙන්න ගිට්ටු මේ මල් පොහට්ටුවක තියෙන එක වගේ තියෙන. මහසි දඩෝ එතනින්මයි ගැටේ ගසන්නේ. අර්පණ උපචාර සමාධියට ගිහිල්ලා ධ්‍යාන වලට යන්න හදන්න දෙපා විපස්සනා යන්න දෙපා මේකේ ඉඳගෙන අරමුණ දිහා බලපන්. බලනකොට සමාධිලාට යාට හතිනම් මහන්සිනම් සමත සමාධියකට ගිහිල්ලා පොඩ්ඩක් රෙස් කරනවා. නැත්නම් යුද්ධයට යන්න කැමති නම් කෙලිම යුද පිටියට ගියා විපස්සනා කරා. ඉතින් බංකරකේ ඉන්නවද යුද බිමේ ඉන්නවද කියන දෙක. මේ කාරණාව තින් දෙන්න ඕන මගේ ගොඩක් දවසක තිබිච්ච අසකයක්. ඒ නිසාවෙන් මේ ගොඩක් වෙනවා මේ කාරණා අවබෝධ කරගන්න ලැබීමේ. නෑ ඇත්තට මම අංග සම්පූර්ණ උත්තරයක් දුන්නයි කියලා මම හිතන්නේ. ඒක අපි විහිං ඔප්පු කරන්න තව කල් තියෙන එකක්. ඉතින් මේක මේ හොඳටම තේරෙන්නේ Taman භාවනා කරන වෙලාවෙ නෙවෙයි. කාට හරි භාවනා කරන කෙනෙකුට උදව් කරන්න හදන වෙලාව. ඔව් එහෙම තමයි. ඒ උදව් කරන්න හදන වෙලාවේදී Taman ළඟක පැහැදිලි පිරිසුදුක් පිරිසුදු උත්තරයක් නැත්නම් ඔක්කොම අතරණයි. ඔක්කොම අනාතයි. ඒක නිසා බුරුම ස්වාමීන් වහන්සේලා ගැන ඕක ගෝලයාගේ ඔළුවට දාන්න එපා. ගෝලයා දෙන උත්තරේ උඹ දැනගනි මෙහෙට යන්නේ කියලා හැබැයි එයාට දෙන්න එපා. ඒක දීපු ගමන් අනිවාර්යයෙන්ම අවුල් කරගන්න. ඒ නිසා ඒ තොරතුරු ලබාගෙන Taman අවශ්‍ය උපදෙස් ටික දෙනවා මිසක් ආ. ඔයා සමතේ ඉන්නවා මේ ටික කරන්න, ඔයා විපස්සනා මේ ටික කරන්න කියපු ගමන් හිත ඇතුලේ ආය ආරවුලක් ඇති වෙන නිසා ඒ තොරතුරු ගුරු උපදේශ වශයෙන් තියාගෙන ඉන්නවා. ගුරුන් ගෝලයට කියන්නේ ඔයා දිගටම සතිය තියාගෙන සතිය තියෙන තාක්කක් කවදාකවත් වැඩි වෙන්නේ නැහැ. සමත්තේ සමාධිය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක වීර්යයෙන් සම්බර කරන සතිය කවදාකවත් වැඩි වෙන්නේ නැහැ. ඔව්. ප්‍රශ්න අහන්නේ කොහොඳයි මොකද මම අහුවේ අපේ ධර්ම සාකච්ඡාවලදී අපි වෙත එන ප්‍රශ්නයක් ගැන. විශ්ව කරන් දන්න ප්‍රශ්නයක් අහන ඇති. ඒක නිසා අපි ඉවර කරමු වැඩේ. ඒදුණු දැන් එක පැයකමාරක් ගිහිලා අපි ඒ නිසා තව එක ප්‍රශ්නයකට අවසර දෙනවා හෙටත් මේ පැයේදී. ඉතින් කට්ටිය අනුකම්පා කරන නම් දෙමු. කොහොම කියන්නේ? මේ කට්ටිය කමන්නේ නැහැ කියලා. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් මට හැම වෙලෙම ස්වාමීන් වහන්සේ දැන් ධර්ම දේශනාවකදී හරි මේ ගාතාවක් කිව්වහම ස්වාමීන් වහන්සේ හැම වෙලෙම මේ හුස්ම රැල්ල ඒ නිමිත්ත නාසික අග්‍රේම පවතිනවා ස්වාමීන් වහන්සේ. දැන් අර වේදනාවෙන් කියනකොට ස්වාමීන් වහන්සේ ඉඳ ගන්නවානේ හුස්ම රැල්ල තියෙනවා මේ වේදනාවක් තියෙනවා. ඒතකොට ස්වාමීන් වහන්සේ දෙකම එකටම එනවනේ. එතකොට මොකද කරන්නේ? වඩා හොඳයි. ගොණ්ඩේ දෙපැත්තට ගොණ්ඩේ දෙපැත්තට දිනනවා දෑතට බඳිනවා කියලා කියනවා. ඒක කොහොම මොකක් දිහාද එතකොට බැලෙන්නේ? දෙකෙන්ම සතිය කියන වැඩි දිදුලන එක, වැඩි ප්‍රසිද්ධ එක, වැඩි ප්‍රකටද. එයා පෙන්වන්න හදන දේ තමයි අපි අරමුණු කරන්නේ. යථා පාකටං විපස්සනා බිනිවිසෝ යථා පාකටං විපස්සනා බිනිවිසෝ පච්චා අනුපහට්ටිත්වා උපායේන උපට්ඨහාපෙත්වා සම්මසිතබ්බං පළවෙනි එන දේ බල්ලා සතිය හොඳට දිනු කරපහන් දිනු කරපහන් ඉන ස්පාසුවේ පස්සේ අප්‍රසිද්ධ වෙච්ච එක ගැන පස්සේ වැඩ කරගෙන යන්න පුළුවන් ඒක Tamanට වෙලාවක් ලැබෙනවා thank you ප්‍රශ්න කෙටියට ඇහුවාට එහෙනම් අපි යනවා මේ සක්මන් භාවනාවට සීල දෙනාට තිරුවන් සරණයි